තෙරුවන් සරණයි. අපි හිතන් ඉන්න නිවනයි බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත නිවනයි එකම දෙයක්ද? එහෙම නැත්නම් අපි හිතන් ඉන්න සීලය උන්වහන්සේ දේශනා කරපු සීලය එකම සීලයක් කියලා අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් ඉස්ලාම පිළිගන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙන්න ඕන. ප්‍රමාණෙන් ප්‍රමාණ ශ්‍රද්ධාව තියෙන පුද්ගලයන් පුද්ගලයාට. නමුත් මේ සද්ධාව කියන ගුණය සමහර වෙනවා ඒක තරම් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ප්‍රඥාව විතරයි උතුම් කිය. ප්‍රඥාව විවාදයක් නැතුව උතුම්. ඒක ගැන විවාදයක් නැහැ. නමුත් කොච්චර ප්‍රඥාව තිබුණත් සද්ධාව නැත්නම් ඒක උගලට ගොඩින්නේ නැහැ. ඒක තමයි සත්‍තාර ධනේ පවා සද්ධාව මුලින් දේශනා කළේ. දැන් සීලයට කලින් දේශනා කරන ශ්‍රද්ධාව. හිරියොතක් වලටත් කලින් මේ. ඒකද හවෙන් වලකින්න පවට ලැජ්ජාව පවට බය තියෙන්න ඕන. නමුත් සද්ධාව කියන ගුණාංගය අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද? මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක පෘථග්ජනයෙකුට අවබෝධ කරගන්න බෑ. ඒක සියලු ධර්මයන්හි නොවලක්වන ලද ඥාන හැසිරීම නැති සර්වඥ වූ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කළා. උන්වහන්සේගේ සර්වඥා ඥාණයෙන් දේශනා කරපු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි එදා සාකච්ඡා කරපු කර්ණීය සූත්‍රය පවා කියලා තියෙන්නේ සද්ධා ශීර්ෂයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුයි. ඒ මොකද සද්ධා ශීර්ෂයෙන් කියන්නේ? මොකද කියන්නේ ප්‍රඥා ශීර්ෂයෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ මේ සිල්පදේ මේ ප්‍රමාණය කළාම තමන්ට වෙන විපාකේ මොකද්ද මේ ප්‍රමාණය නොකර හිටියම තමන්ට පාඩුව කොයි තරම්ද කියලා අපිට තේරුමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේ ශාස්ත්‍ර බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර මම ශ්‍රාවක බුදුරජාණන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා හිතලා ශ්‍රද්ධාවෙන් අනුමත්තේසු වච්චේසු බයදස්සාමි අනුමත්තේසු වච්චේසු භයදස්සාවී කියන අනුමාත්‍ර වර්ධෙහි ඉතා කුඩා වර්ධෙහි භය වෙලා ඒ වර්ධක් කරන්නත් භය වෙලා මේ සිල්පද ටික රකින්න කියන මොකද යම් කිසි සුළු ප්‍රමාණයක් කළුණා වෙන හානිය විශාලත්වය අපිට අපේ ඥාණයට ගෝචර නැහැ ඥාණයට වැටහෙන්නේ නැහැ එතන තමයි මේක තියෙන භයානකම ඒ නිසා ශ්‍රද්ධාවෙන්ම කියන දේ පිළිඅරගෙන රැකී සිටීම තමයි සීලය දැන් අපි කල්පනා කරලා බලමු දැන් මේ පිරිස අතරේ දැන් බොහෝ කාලයක සිට පන්සල් රකින්න උත්සාහ කරන පන්සල් රකින්න පන්සල් රකින්න හිතාගෙන ඉන්න පිරිස නොඑක් වර්ගයේ පිරිස ඉන්නවා. ඉතින් අපි ඇත්තටම ගැළවිලා අපාය බයෙන් මිදිලාද කියලා හරියට හිතලා බැලුවොත් නැවතිලා සමහර වෙට හරියට හිතලා බැලුවොත් ඔළුව නැවත ගිනි ගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ අංගුත්තර නවක නිපාතයේ එක්තරා සූත්‍රයක දේශනා කරනවා මේ පංචශීලය සතිපට්ඨානය වැඩිවීමට සතිපට්ඨානය සතර සතිපට්ඨානය පංචශීලය තව තවත් තීව්‍ර වීමට අනුන්ව වශයෙන් උපකාරී වෙනවා. ඒ කියන්නේ සිහිය තියෙන කෙනාට තමයි පංසල් රකින්න පුළුවන්. පංසල් රකින්න කෙනාට තමයි සිහිය තියෙන්නේ. ඒ හින්දා සිහියක් සීලයක් ගැලවෙන්න. අපි බුදුරජාන් වහන්සේ කියන දේ පිළිගත්ත පමණින්ම අපිට නරකක් වෙන්නේ නැද්ද? අපි පිළිගන්නවා කියලා කියපු පමණින්ම අපිට නරකක් වෙන්නේ නැද්ද කියලා ඊළඟට බලපන්. එක්තරා සූත්‍රයක මෙහෙම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාතය නුසුදුසු බව වැරදි බව දේශනා කරනවා. ප්‍රාණඝාත කරන පුද්ගලයන්ට එයින් මිදෙන්නේ කියලා දේශනා කරනවා. ප්‍රාණඝාතය කිරීම නිന്ദා සහගත ක්‍රියාවක් බව දේශනා කරනවා. නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාතය කරන්න උන්ට නිന്ദා කරනවා. ඉතින් මේ පුද්ගලයා කල්පනා කරනවලු මට බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙන සද්ධාව තියෙනවා. මම උන්වහන්සේ ළඟට බණ අහන්න යනවා. නමුත් කාලයක් තිස්සේ ඉඳලා මම සත්තු මරනවා. කුඩා හෝ ලොකු හෝ සත්තු මරනවා. නමුත් බුදුරජාන් වහන්සේ සතුන් මරණ කරපන නැසන පුද්ගලයාට නිඳා කරනවා. ඒ පුද්ගලයාගේ නැවත ඉපදීම එතරම් සපදායක නැහැ කියලා දේශනා කරනවා. මම උන්වහන්සේගේ කීම ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට හොඳක් වෙනවද කියලා එක්තරා දිනයක මේ පුද්ගලයා නැවතිලා Taman දිහා බලලා කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට ගැලවෙන්න බෑ. ඒක ප්‍රාණඝාතය කරද්දී නවත්තන්න නැතුව දිගටම කරනවා නම් බුදුරජාන් වහන්සේට ඒ පුද්ගලයාට සුභතියට යවන්න බෑ. එහෙනම් මම යම් කිසි දවසක මේ ප්‍රාණඝාතය කුඩා හෝ මහත් වූ සතෙක් වේවා කිසිම සත්වයක් මරන්නේ නැහැ කියලා ਸਰව සම්පූර්ණයෙන් සමාදන් වෙච්ච දවසට තමයි මම බුදුරජාන් වහන්සේ දුන්න අවවාදේ ක්‍රියාත්මක කරන්නේ. අන්න එදා ඉඳලා තමයි සුගතිය පැත්තට යනවා නම් යන්නේ දිව්‍ය ලෝක පැත්තට හෝ මනුස්ස ලෝක පැත්තට. එහෙම නැත්නම් මේ දුක නැති පැත්තට යනවා නම් යන්නේ එදා ඉඳලා. එතකන් මම යන්නේ නැහැ. තාම ඉන්නේ අපාය දිහාට හැරිලා. එහෙමනම් මේ පුද්ගලයා හිතනවා එහෙනම් මේක දැන් පටන් ගන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණේ සම්දිත්තිකයි. ස්පන අපිට දකින්න පුළුවන්. අකාලිකයි. ඔහුට කල් නොයව වල දෙනවා. එහි පස්සිකයි. මොනම දේ කර කර ඉන්න පුද්ගලෙකුට වුණත් අපේ තුම සමහර පුද්ගලෙක් ඉන්නවා ඔහු දවසක් තුළ ඉතා වැදගත් කාර්යභාර බොහෝ ගන්නක් කරනවා. සමහර පුද්ගලයෙක්ගේ දවසක් මිල කරොත් හැම ලක්ෂ ගාණක් කෝටි ගාණක් රූප වෙනවා. ඒ පුද්ගලයෙක්ගෙන් පැයක් ඒ වැඩ වලින් අයින් කරනවා කියන්නේ මහා ලොකු පාඩුවක් හැටියට තමයි අනික් ලෝකේ දකින්නේ. නමුත් මේ ධර්මකාරණේ කියන්නේ ඔහුට දවසක් නෙමෙයි. දවස් ගණනක් ඔහු ඒ තමන්ගේ වැඩ වලින් අයින් කළා. ඊටත් වඩා මේ කාරණේ වටිනවා. ඒක තමයි එහි පස්සිකයි කියලා. සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි දුප්පත් පුද්ගලෙක් නෙමෙයි මහ රජ කෙනෙක් නෙමෙයි දෙවියෙක් බ්‍රහ්මයෙක් පවා දැක්ක යුතු දෙයක් ඒව බලවයි කියන වටින තරම් දෙයක් ඒකයි ඒහි පස් එකයි කියලා අනිත් කාරණේ තමයි එන්න බලන්න කියලා කිව්වට නුවණැත්තු Taman තුල උපදව ගන්නත් ඕන Taman සම්බන්ධයෙන් යොදලා අවබෝධ කරගන්නත් ඕන ඕපනායික පච්චත්තම් වේසද්ද උන්නුන්ගේ කියන ගුණ සැලක වූ ධර්ම කාරණයක් තමයි අපි දැන් කතා කරන්නේ. ශ්‍රද්ධාව තිබ්බ පමණට දුකෙන් මිදෙන්න බෑ. කොයි මොහොත හෝ මම මැරුණොත් මට අපාය උපත්යක් ලැබෙන්න තියෙන සම්භාවිතාව තමයි වැඩි. එහෙමනම් මට හොඳක් වෙන්න මම කැමති නම් එහෙනම් මම මේ මොහොතේ ඉඳලා ප්‍රාණඝාතය නවත්තන්න ඕන. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. සත්‍යයන්ට දයාව පතුරවන්න ඕන. අනුකම්පා කරන්න. අන්න ඒ කාරණේ Taman තුල උපදව ගත්තාම Tamanට අකාලික ප්‍රතිඵලයක් ලැබෙනවා. මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන එක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙකුට. හොඳට වීරිය තියෙන අදිස්ථානය තියෙන පුද්ගලයෙකුට නම් එකපාර කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය එදිනදා හමු වෙන කෙනෙකුට පොදු වශයෙන් කියනවා නම් ඒකට අමාරුයි. මොකද මේ ප්‍රාණඝාතයට විරුද්ධව නැත්නම් ප්‍රාණඝාතය කරන්න කියලා අපිට අනුබල දෙන සංහාවේ ආකාර හතරක් තියෙනවා. සංහාවේ මට්ටම් හතරක් තියෙනවා. අඩුම තණ්හාවේ මට්ටම තමයි වස්තුූර්ධිත තණ්හාව. ඉතින් ඒකත් සුළුබඩු තණ්හාවක් නෙමෙයි. සුලභ වස්තුවක් නම් එක්ක තණ්හාවක් නැහැ. සමහර කෙනෙක් නම් වැඩිපුර තියෙන දෙයක් කතා කෙනෙකුට දෙන්නේ නැහැ. මොන පුද්ගලෝ ටික දෙනයි මේ ලෝකේ ඉන්නේ මසුලක් කියලා හඳුන්නේ. නමුත් බහුතරයක් සාමාන්‍ය දේවල් දෙනවා. පොදු දේවල්. බහුලව කියන දේවල්. නමුත් විරල දෙයක් නම් බොහොම අමාරු වෙන්නේ. Tamanta හිඟ දෙයක් නම් දෙන්න අමාරු. ඊට පස්සේ Tamanta තියෙන එකම දේ නම් සමහරවිට Tamanta තියෙන එක ගෙයයි. ඒකත් වස්තුවටම තමයි තියෙන්නේ. ඉතින් ජීදෙන්ද සෑහෙන අමාරුයි. සමහර කෙනෙකුට ජීවිතේ උත්සාහ කරලා බැරි වෙනත් පුළුවන්. හරි ගියේ පැත්තකින් කියමු අපේ ගෙදර තියෙන මේසෙ විලිප්පු. දෙන්න පුළුවන්. දෙන්න අමාරුයි. ඒ මොකද වස්තුත් කියන තණ්හා අපි තුන හොඳටම තියෙන. අපි වඩලා තියෙන ඉපදිච්ච දවසේ ඉඳලා. ඒකින් අපි හොඳටම ඒ තණ්හාවේ පෝසත් වෙලා ඉන්නේ. ඒ හින්දා ඒක අතාරින්න ලේසි නෑ. ඉතින් එහෙම කල්පනා කරගෙන ගියාම අපිට මොනවද දෙන්න පුළුවන් මොනවද දෙන්න බැරි කියලා හොයාගත්තාම තමන්ගේ තණ්හාව මොන තැනද තියෙන්නේ කියලා තමන්ටම හොයාගන්න පුළුවන්. එතකොට දැන් කුටුණන් 10 12ක් තියෙනවා නම් එකක් දෙන්න සමහර හිතා ගන්න පුළුවන්. ඒක කුටු සෙට් එකම නම් දෙන්න. පිංගල් කෝප් පිල්ලුවත් දෙන්න ගොඩක් තමයි සාමාන්‍ය ස්ටීම් එකේ විශේෂයෙන් පිංගල් කෝප් දෙන්න අමාරුයි. හොඳම පුගම් කෝප්ප සෙට් එකකින්ම කට්ටලයකින්ම එක පිඟානක් දෙන්නත් සමහරව මොකද එකක් අඩුණත් ඒක ගොඩක් ලොකු අඩුවක් වෙනවා ඒක. ඉතින් එහෙම තණ්හාව කොහෙද තියෙන්නේ කියලා බලුවාම මේ නොඑක් වර්ග දන් දීලා නොඑක් භාණ්ඩ දන් දීලා අපි පුරුදු පුහුණු කරන්න කිව්වේ මොකක්ද කියලා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා. මේ දානය නිසා තමයි සියලු කුසලයන් පටන් ගන්න. දාණය පටන් ගන්නෙ අර ඉවත දාන කෑම ටිකක් නැත්නම් ඉඳුල් ටිකක් සත්තුන්ටවත් කන්න ලැබේවා කියන ඉවත දානකොට තමයි දාණය පටන් ගන්න. ඒ දාණය ඒ පටන් ගන්න දාණය ක්‍රමක්‍රමයෙන් වටිනා වස්තුන් වලට දියුණු වෙලා දුලභ වස්තුන් විරල වස්තුන් වලට දියුණු වෙලා මේ තමන්ගේ ඉඩම් නිවෙස් දක්වාම යන්නේ මේ දාන කාර්මිකාල් නංග. පළවෙනි සංහාවේ ආකාරය. සංහාවේ පළවෙනි මට්ටම. වස්තුටිනේ තණ්හාව. ඉතින් වස්තුටිනේ තණ්හාව කෙනෙක් උත්සාහ කළා උත්සාහ කළා දවස් ගාණක් මාස ගාණක් අයින් කරගත්ත කියලා අයින් කරගන්න පුළුවන් නැත්නම් බුදුහම දේශනා කරන්නේ නැහැ. අයින් කරගන්න පුළුවන්. නමුත් ඒක නොඑක ආකාරයෙන් ප්‍රගුණ කරන්නේ. ඒ ප්‍රගුණ කරන්නේ දාන්නේ. වස්තුවේ තියෙන තණ්හාව අයින් කරගන්න උත්සාහ කළාට අමුදරු ඥාති මිත්‍රාදීන් තියෙන තණ්හාව අයින් කරගන්න පුළුවන්. ඒක ඊට ප්‍රබල අවස්ථාවක්. මේ මට්ටම තණ්හාවේ මට්ටම වස්තුකින් තණ්හාවට වඩා වැඩි. ඒ කියන්නේ ගින්නක් එම ඇති වුණොත් ගින්නක් ඇති වුණොත් එහෙම නැත්නම් ගල් වතුර ගැලුවොත් නැත්නම් වෙනත් ව්‍යසනයක් පැමිණියොත් මේ නිවස අතාරින්න කෙනෙක් පසුබට වෙන්නේ නැහැ ඉස්සෙල්ලා. ඇතුළේ ඉන්න ඥාතින් බේරගන්න. ඥාතින් බේරගන්න නිසා නිවස අතාරින්න. ඥාතින් ඔක්කොම සුරක්ෂිත ස්ථානයකට ගෙනිච්චොත් ඊට පස්සෙත් නිවස ගැන කියලා බලනවා. පුළුවන් නම් බේරගන්න පුළුවන් දෙයක්. ඊටත් වඩා තමන්ගේ තණ්හා වැඩි තමන්ගේ අතට තමන්ගේ හැමත තමන්ගේ කොණ්ඩෙට නැත්නම් ඇස් දෙකට කන් දෙකට කකුල් දෙකට යනාදි වශයෙන් තමන්ගේ අංග ශරීර අංග වලට තියෙන තණ්හාව ඊට වඩා වැඩි. ජීවිතයේ තියෙන තණ්හාව ඊටත් වඩා වැඩි. ඒකනේ ගාතාවක් තියෙන්නේ ධනං සජේ යෝපන අංග හේතුක සමහරු ධනෙ විඳන් කරනවලු තමන්ගේ අංග බේරගන්න. ලෙඩක් හැදුනහම මේ කාටවත් දෙන්නේ ධනය ඔක්කොම පීඩන කරන්න කැමති නැහැ එක්තරා අවස්ථාවේ මුලින් මුලින්ම ධනය බේරගන්න උත්සාහ කරනවා. ඒ ධනය බේරගෙන මේක කරන්න බැයි නම් ධනය ඔක්කොම දීලා හරි තමන්ගේ ශරීර අවයව බේරගන්න හදනවා. දෙඩක්ම හදනවා. සුවාලයක් නෝ. ඒක තමයි ධනං කදේ යෝපන අංග හේතු. ඒ කියන්නේ ධනය පරිත්‍යාග කරන්න ඕන අංග රැක ගන්න. අංගං සජේ ජීවිතං රක්ෂමා අංග දෙන්න වෙනවලු සමහර ජීවිතය රැකගන්න. කියන්නේ සමහරලාට අපි එක්තරා ව්‍යසනයකට කරදරයකටපත් වුණොත් තමන්ගේ අත අහු වෙනවා මැෂින් එකට. දිගටම දැන් තමන්ගේ අත ඇදිලා යනවා නම් තව මොහොතක් බලන් හිටියම මුළු ඇඟම ඇදිලා යනවා නම් අත කපලා හරි ඇඟ බේරගන්න. ඒ වෙලාවට අත ගැන හිතේ තියෙන්නේ ජීවිතය ගැන හිතලා ඉස්සෙන්න. ඊට පස්සේ මාතේ ගැන. ඒ වගේ දොස්තර කෙනෙක් කියනවා මේ පුත්කලයාගේ කකුල කුණු වෙලා තියෙනවා. කකුල කපන්න ඕනේ ජීවිතේ මෙහෙරගන්න නම්. ඔක්කොම ඥාතින් නැවතියි. නිකන් ඇවිල්ලා කකුල ඉල්ලුවොත් කාටවත් දෙන්නෙත් නැහැ. කකුල වෙන හේතුවකට අයින් කරන්නෙත් නැහැ. නමුත් දොස්තරලා කියන ජීවිතේ බේරගන්න විදියක් නැහැ. කකුල කපන්න ඕනේ. එහෙනම් බැලුවහම ජීවිතේ බේරගන්න දෙන්න අකමැති කැලලක් නැහැ හින්දා. බොහෝ පුද්ගල තමන්ගේ අත් කකුල් කොහොමද කෑල් අස්මාල් කෑල්ලක් කපල අරන් දාන්න කියන ජීවිතේ බේරගන්න. ඒක තමයි කියන අංග පරිත්‍යාග කරන්න ඕන ජීවිතේ රැකගන්න. බුදුහාමුදුරුවෝ කියනවා අංගං ධනං ජීවිතං චාපි සබ්බං අංගයි ශරීර අංගයි ධනයයි ජීවිතය කියන මේ සියල්ල සජේ නරෝ ධම්ම මනුස්සකම් ධර්මයේ හැසිරෙන්න ඕන මිනිස්සයා මේ ඔක්කොම අතාරිනවා. මොකද අපිට මේ සීලය රකින්න පවා පටන් ගත්තාම අවබෝධ වෙන දෙයක් තමයි නිකමට අපි අහලා තිබ්බට ජීවිතේ ගියත් සිල් කරන්නේ නැහැ කියලා සමාදන් වුණා කියලා ඔක කොයිතරම් බරපතලද කියලා තේරෙන රකින්න ගියා. ඒ කියන්නේ මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලා හිතුවොත් දැන් ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කියන එක මේසියෙන් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. පුද්ගලෙක් කියන්න පුළුවන් මං ජීවිතේ කිය සතුටු නැහැ කියලා. මොකද ජීවිතේ යන්න දෙනකොට එහෙම නෙමෙයි. ක්‍රියා කිරීම එතකොට තමයි ඥාන ශක්තිය තියෙනවා කියලා බලන්න කියලා. තමන් හිතන් ඉන්න එකයි තමන්ට පුළුවන් කියලා. තමන්ට ඒ දේ කරන්න වුණාම කරන එකයි දෙකක්. දැන් සතුන් මරීමෙන් වැළකීම කියන ශික්ෂාපදේ රැකීමට මේ සංහාවේ ආකාර හතර මම පහසු සඳහන් තමයි හතරකට බෙදුවේ. නමුත් පාරමිතාවන්දී තුනකට බෙදලා තියෙනවා. පාරමිතා දාන පාරමිතා කියන එක කොටස තියෙන්නේ මේ පළවෙනි දෙවෙනි මට්ටම්. ධනය සහ සම්බුදුරු ඥාති මිත්‍රාදීන් කියන සියල්ලම තියෙන්නේ පළවෙනි පාරමිතා කොටස. උප පාරමිතා කොටස තමයි ශරීර අංග තියෙන්නේ. පරමත්ත පාරමිතා කොටස තමයි ජීවිතේ. මෙතන මේ පාරමිතාව අපි තවත් නිහිල් වෙන්න අපිට ඒක ලොකු වෙනසකට දැනෙන නිසා අවබෝධ කර ගැනීම අසුර තම මට්ටම් දෙකකට සාකච්ඡා කළේ. සත්තු මරන්නේ නැහැ කියන එක නිකන් සතෙක් දැක්කම මරන්නේ නැහැ කියන එක උතරම් උසස් දෙයක් නෙමෙයි. නිකන් සතෙක් දැක්කම මරන්නේ නැතුව ඉන්නවා කියන එක ඉතින් ගොඩක් අය තරම් ගණන් ගන්න දෙයක් නෙමෙයි. නමුත් තමන්ගේ වස්තුවට හානි කරද්දී සතා මරන්නේ නැතුව ඉන්නවනේ සෑහෙන උසස්. ඒ කියන්නේ තමන්ගේ ආහාර නිවස කියන හාල් හරි හරි ආහාර වලට හානි කරන සතෙක් හරි ඒ සතාව නොමර ඉන්න පුළුවන් නම් නොමර හිටියට ඒ සතාට දිගටම කන්න දෙන්න කියලා නෑ. සතු රකින්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ. කියන සතුන් මරන්න එපා කියලා බලන්න. එතනදී ඒ සතා එන මාර්ගය වහන්න හෝ අපි කිව්ව මීයෙක් වගේ ඇවිල්ලා කෑම කනවා. පුද්ගලයෙකුට ඉවසන්න පුළුවන් නම් මේ මීයව මරන්නේ නැතුව වෙන ක්‍රමයකට නවත්තනකම් තමන්ගේ වෙන පාඩු ඉවසගන්න. මරන්න දු ඉන්න පුළුවන්. එහෙම නැතුව ඒ සීමාව පැනනොත් මරන්න මිදෙන. අන්න ඒ තණ්හාව සීමාව පන්නගන්න නැතුව හිටියොත් ඒ සතාව නොමර වෙන ක්‍රමයකින් අල්ලලා ඈතට ගිහින් දාන්න පුළුවන්. වෙන මාර්ගය වහන්න වෙන්නේ. යම් කිසි ක්‍රියාවකින් නවත්ත ගන්න පුළුවන්. ඒක ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන්. සමහරුන්ට මේ කරදර වැඩි වෙනකොට වැඩි වෙනකොට මුලින් මුලින් කරාට පස්සේ ඒ සඳහා පවත් ගන්න බැරිය. මොකද හිත දියුණු කරලා නැති වුණාම හිතේ සමාධිය වීර්යය අඩුයි. එතකොට එක සතෙක් ආවම නම් ඉවසගෙන කුට්ටක් කල් හිටියාගේ. මේ මොනම සතු කීප දෙනෙක් කියලා තැන් තැන් වලින් සංගතම් සතු වර්ග කීපයක් වුණාම හානි වෙන විදි කීපයකට වෙන්නේ. ඉතින් මේවට හිතව දාන්න ගියාම ජීවිතේ අනික් ඒවාට හිතව දාන්න වෙලාවක් නැතුව. මනස හරියට තියාගන්න බැහැ. ඊට පස්සේ මේ මානසික සිහිය නැතුව ගිය ගමන් වසන සුඛාවිච්චේ හැට මුලපන්න හරි. ඒ වගේ ක්‍රියාවකට පෙළඹෙන. නමුත් හරියට සිහිය කියන පුද්ගලයා මම සත්තු මරන්නේ නැහැ කියලා හිතලා ඥාණයෙන් කල්පනා කළොත් වෙන ක්‍රමයකට මේක නවත්තන. නවත්තනකම් විසගෙන ඉන්න පාට. එහෙම වුණත් ඒ පුද්ගලයාගේ අම්මා තාත්තා ගාවට හෝ වෙන පුතෙක් දුවෙක් ගාවට හෝ ඥාතියෙක් ගාවට හෝ මිත්‍රෙක් ගාවට knife out. එහෙම නැත්නම් හත්යක out. විසකු සතෙක් out. එහෙම නැත්නම් වෙන හානි කරන විද්‍ය සතෙක් out වෙන බල්ලේ. හරිද? ඒ සතාව නොමරා පුළුවන් නම් තමන්ගේ ඥාතිය බේර ගන්නවා. හැබැයි කිසිම විදියකින් අපේ ඔක්කොම ජීවිත ගියත් ඒ සතාව මරන්නේ නැහැ කියලා හිතන මට්ටමට හිත දිනුවෙන්නේ නැහැ අර ධනය නිසා සත්තු නොමරන කියන්නේ. එහෙම ඉදිරිය වෙන්න ඒ ප්‍රාණඝාතය කිරීම හා ප්‍රාණඝාතය නොකිරීම අතර වෙනස පැහැදිලි වෙලා තියෙනවා. ප්‍රයෝජනේ දැකලා තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒකට තමන්ගේ පුතාට තමන්ගේ පුතාව මරන්න දෙන සතෙක් අපි නොමර ඒ සතාව නොමර වළක්වන්න උත්සාහ කරන්න එපා කියලා බුදුහාමුදුරු කියන්නේ. මරන්න එපා කියලා කියන්නේ. ඒත් නොමර බේරන්න බැරි වුණොත් එම ඒ සතා අපේ පුතා මැරුවත් අපි ඒ සතා මරන්නේ නැහැ කියලා හිතුවොත් එතන තියෙන වාසිය මොකක්ද මොන හේතුවකටද මිනිහෙක් එහෙම කරන්නේ බුදුහඳුරු කියන පච්චත්ත වේදබ්බු විඤ්ඤෝති නෝනැත්තෝ Taman කෙරෙහි යොදලා අවබෝධ කරගන්නවා මේක අවබෝධ කරගන්නේ නෝනැත්තෝ කියලා කියලාම තියෙනවා ඉතින් නෝන තියෙන මිනිහෙක් මොකටද ඔබ පාඩුවක් කරගෙන Tamanගේ එකම පුතා නැති කරගෙන තමගේ දරුවෙක් ඇති කරගන්නේ මොකටද කියලා අවබෝධයක්. එහෙම නැත්නම් නිකන් ප්‍රාණඝාතය හොඳ නැහැ කියලා අහලා තිබ්බ පමණට එතන ප්‍රාණඝාතය වලකින් විදියක් නැහැ. ඒකේ පොඩි උදාහරණයක් කියනවා නම් අම්මල තාත්තලා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම පාහේ තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන්න එක සිතින්ම කැමතියි. දරුවන්ට පුදුම ලැබිකමක් තියෙනවා. නමුත් මේ ලෝකේ ඉන්න අම්මල තාත්තලා කීයෙන් කී දෙනෙකුට දරුවෝ රැකගන්න පුළුවන්ද? මැරෙන්න නොදී. ලෙඩ හැදිලා මැරෙන, ඇක්සිඩන්ට් වෙලා මැරෙන, එහෙම නැත්නම් වෙන තුවාලයක් කරගෙන මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතරමං වෙන්න පුළුවන්. ගම් වතුරකට අහු වෙන්න පුළුවන්. දියේ ගිලින්න පුළුවන්, ගින්නට අහු වෙන්න පුළුවන්. යනාදී වශයෙන් මැරෙන්න තියෙන ක්‍රම වැළුවාම අම්මලා තාත්තලා ඒ තරම් සංහාවෙන් අල්ලගෙන ඉඳලා රැකගෙන ඉඳලා උත්සාහ කරලා වීර්යවන්ලා ඒ අම්මලට දරුවන් රැකගන්න බැහැ. මොකක්ද හේතුව? හේතුව අතීත ජාතීන්හි වෙන භවයන් යට වෙන ජීවිතවල අතීත ජීවිතවල ඒ පුද්ගලයෝ කරලා තියෙන පව්. ඒවා ඵල දෙන්නේ කොහොමද? මේ ආකාරයට. කරලා තියෙන ප්‍රාණඝාතයක් හෝ අතින් පයින් කාට හරි කරදර කරලා තියෙන දේ ඵල දෙන්නේ මේ ආකාරයට. එතකොට අපි සංසාරේ කොච්චර ජීවිත ගාණක් හිටියද? කෝටි ප්‍රකෝටි ගාණක් හිටියද? කවදා හරි මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන කුසලයේ සමාදන් වුනේ නැත්නම්, රැක්කේ නැත්නම් අපේ දරුවන්ට හෝ අපිට හෝ හානි වෙන එක ඥාතීන්ට මිත්‍රයන්ට හෝ හානි වෙන එක කවදාකවත් නවත්ත ගන්න බෑ. ඇත්තටම යම්කිසි පුද්ගලයෙක් ඥාණයෙන් තමන්ගේ දරුවන්ට කැමති නම් ඒ පුද්ගලයා සීලවන්ත වෙනවා ස්වභාවයෙන්. ඒ මොකද සීලවන්ත පුද්ගලයාට තමයි තමන්ගේ ඥාතියින්ව බේරන්න පුළුවන්. ඒ පුද්ගලයා තමයි සුගතියේ ඉපදෙන්නේ. සුගතියේ ඉපදුනහම බලවත් පුද්ගලයෙක් වෙන්නේ පුද්ගලයා. සමහර මේ ජීවිතේ බේරගන්න බැරි පුද්ගලයා ඊළඟ ජීවිතේ බේරගන්න පුළුවන් වෙන සීලවන්තව හිටියොත්. නැත්තම් මොකද වෙන්නේ? ආත්තයික අපායට එකදැනක දුක් විඳිනවා. දරුවෝ ටික තව තැනක තම අපාගින් ඉන්නවා. ඒක තමයි සාමාන්‍ය සංසාර ගමන. අපි මනුස්ස ලෝකෙ ඉපදිලා නොඑක ආකාරයෙන් ඉඳලා හිතනවා එන ජීවිතය හොඳ වෙයි කියලා. නමුත් හිතන් හිතේ පවස්නා හොඳ වෙනවා කියලා කොහොමද කියලා. සුගතිගාමි කර්ම කරලා තිබ්බොත් ඒ දෙසට යනවා. කරලා තිබුණ නැත්නම් ඒ දෙසට යන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි අපි මහබෝසතාණන් වහන්සේලා කල්පනා කරමු. උන්වහන්සේ තමන්ගේ පුතා විතරද විකින් විදෙන්නේ? අසංඛ්‍ය ගණන් සත්‍යෝ ලෝකෙන් මේ දුකෙන් මිදෙන්නේ. ඒ මිදෙන්නේ කොහොමද? මේ සිල් සමාදන් වෙලා. මේව සමාදන් වෙලා තමයි මිදෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ තරම් ඉහළ මට්ටමකට යන්න ඕනේ නැති වුණා. තමන්ගේ පවුල හරි මුළු ලෝකයම විතර කරන්න බැරි වුණාට තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට හරි හොදක් කරන්න ඕන නම් ඔහු සීලවන්තයෙක් වෙන්න ඕනේ. එතකොට ඔහුට පුළුවන් අනාගත ජීවිතවලදී හරි අඩුම ගානේ ඒ ඥාති මිත්‍රාවෙන් රැකගෙන ඉන්න. දැන් එතනදී අපි උදාහරණයක් ගමු සාමාන්‍යයෙන් නම් මේ උදාහරණය සිද්ධ වෙන්නේ නැහැ. එනකොට ලේසියෙන් සිද්ධ වෙන්නේ කවුරු හරි අපිට මරන්න සිද්ධ වුණාට මරන්න නැතුව ඒ දේ කරගන්න බොහෝ උපක්‍රම පවතිනවා. නමුත් අපි එක අවස්ථාවක් කල්පනා කරලා බලුත් අසීරුතම අවස්ථාවක්. යම්කිසි සතෙක් හෝ පුද්ගලයෙක් අපිව මරන්න එනවා. අපි මොනවත් නොකරොත් අනිවාර්යයෙන්ම අපි මරනවා. වෙන කරන්න කිසිම දෙයක් නැති අවස්ථාවක් කියලා කල්පනා කරොත් අපිට ඒ පුද්ගලයා මරන්න තරම් ආයුධයක් තියෙනවා නම් අපි. කළ හැකි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි කාරණේ ඒ පුද්ගලයා මරණ ඒ වෙලේ ජීවිතේ බෙර ගන්න. ඒ ගැන කල්පනා කරලා බලුවොත් ඒකත් ඥානීය සහිත ක්‍රියාවක් කියලා ගොඩක් දෙනෙක් කියන්න පුළුවන්. සාමාන්‍ය අපේ ඉන්න දැනුම්ගත අය කියන්න පුළුවන් ඕ ඒ පුද්ගලයාට තමගේ ආත්ම ආරක්ෂාවට එහෙම දිවේ ගන්න හොඳ නැහැ කියලා නීතිය කියනවා. ඒ වුණාට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහට නෙමෙයි දේශනා කළේ. යම්කිසි පුද්ගලෙක් ප්‍රාණඝාතය කළොත් ඒ පුද්ගලයාට එවෙලි බෙලෙ ඉන්න පුළුවන් කම ලැබෙනවා. නමුත් මරණාසන්න කාලය මතක් වුණොත් නිර්යලව කොල ඉපදිලා අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඉන්න. ඒකාන්ත දුක. නමුත් මේ ලෝකේ තියෙන මරණීය දුක වගේ ඊටත් වැඩි දුකක් එක දිගටම අවුරුදු කෝටි ගණන් පුරුදු. එහෙම මරණාසන්න කාලයේ ඉපදලා නිරේලෝක ගියත් නැතත් නැවත තිරසන් වෙලා ඉපදුනහම ඔහුට දහස් ගණන් වාරවල මියන්න සිද්ධ වෙන අකමැති. ඊට පස්සේ නැවත මනුස්ස ලෝකෙ ඉපදුනහම ඒ විදිහට මියන්න සිද්ධ වෙනවා. ඉතින් එක ප්‍රාණඝාත කර්මයක් නිසා සමහරට මරන්න මදුරුවෙක් වෙන්න පුළුවන්. පොඩි කටෙක් කියලා ඉතින්. ඒ තරම් දැනෙන්නේ නැහැ මේ වුණ කලින් දරුවොත් මේ ගැවෙන්නේ නැහැ. හරිම ලේසි කරන්න. නමුත් පළ දෙන්න ගියාම එහෙම නෙමෙයි. අපිට හිතෙන්නේ දැන් අපි මෝටර් සයිකලේ ගිහිල්ලා වාහනේ හැප්පිලා ඇට ටික ගොඩ වුණොත් කොහොමයි කියලා. එතකොට නම් අපිට තේරෙන්නේ ඒකට අමාරුයි කියන්නේ ඒත් මధుරුත් කල්පන මధుරට වෙනදී අපිට මතක් වෙන්නේ. ඒකට මధుරවා කියන්නේ කලින් මේ ලෝකෙ හිටිය මිනිහෙක් තමයි. ඒ සිල්ල තියෙන තමයි ඒක නිහිල්ලදී. සමහරලාට අපිට අහන්න හම් වෙනවා බොහොම හොඳින් ජීවිතය ගෙවපු අහිංසක කාන්තාවකට නැත්නම් යම්කිසි හොඳ දැහැමි පුද්ගලයෙකුට පිළිකාවක් හැදෙනවා. ඉතින් මේ පුද්ගලයන් අපිට අහන්න ලැබෙන දේ තමයි අනේ මොන වරදක් කරාට අපිට මේවා වෙනවද? බුද්ධාගම අනුව නම් එච්චර ලොකු වරදක් කරන්න අවශ්‍ය නැහැ ඒ වගේ දෙයක් කියන්නේ. තමන් මේ ජීවිතේ ලෙඩ වෙන්නේ කුලකම ගම සූත්‍රය දේශනා කළ තියෙන පරිදි තමන් මේ ජීවිතේදී ලෙඩ වෙන්නේ කලින් ජීවිතවලදී අතින් පයින් හෝ ආයුධ වලින් හෝ අනුන්ට ගිහිර කරා. ඒ එහෙම බලුවාම අපි මధుරවම කී දෙනෙක් හුනනවා නේද? දැන් හොඳට ඉසේ ඉන්න කුකුණෙක්ව පහසුවෙන් එළියට විදි කරන්න පුළුවන්කම තියෙද්දි අහක දාන්න නැතුව තල්ලම දාන්නේ නේද? ඒකත් අපරාධ කියලා හිතනවා. ඉතින් ඔය ගල්පරිලොකට එහෙම අපිට අහුවෙන්න වුණොත් එහෙම හිතාගත්ත හැකි කොහොමද වෙන්නේ කියලා. ඒ සත්‍යෝ සංඝාතිය කියන නරකේ සංඝාතිය කියලා තුන්වෙනි නිරය මට්ටමක් තියෙනවා. ඒ නිරේදී වෙනවා කියන්නේ තෙන්නේ කාර්යය තමයි. මහ විශාල හැතම්ම ගණන් දිග ඇඟක් සහිතව ඉදිරියලා ඒ ඇඟ හැදිලා තියෙන්නේ වෙන පිටු වගේ බොහොම සියුම් ස්වභාවයක. දෙපැත්තම තියෙන කඳු. ඒ කඳු වලින් පර්වත පර්වත පැමිණීම පල්ලෙහාට වේගයෙන් ඇවිල්ලා මේ ඇඟ හරහා ඇඟ බිඳගෙන යනවා තැන් තැන් වලින් නිරිසත්යාගේ. නිරිසත්යා සම්පූර්ණයෙන්ම කුඩු වුණාම නැවත එතනම ඒ වගේ ඇඟක් සහිතව ඉපදෙනවා. නැවත මුල සිට පටන් ගන්නවා. මේක තමයි අපාය දුක කියන්නේ. මේ එක්තරම්ම දරුණු අපායක් නෙමෙයි. මේ තුන්වෙනි මට්ටම මට්ටම් 8ක් කියලා කියනවා. අපාය කියන එකේ නම් අඩුම මට්ටම විසඳ බැරි තරම් දුක. සමහරලාට අපිට මේ ලෝකෙ පුද්ගලයේ මේ ලෝකෙ බොහොම කරදරයි කියනවාම මතක් වෙන්නේ මේ මොන දුකක්ද කියලා. අපාය දුකත් එක්ක බලනවා. ඒ වගේ මේ අපිට වෙන දේවල් වලට අපි කරන දේවල් හේතු වෙනවා කියන එක අසාධාරණයක් නෑ. තියෙන්නේ භයානක තමයි. මොකද වෙන කෙනෙක් කරපු දෙයක් අපිට පළ දෙනවා කියලා කවදාකවත් වෙන්නේ නෑ. අපි බැනුම් අහන්නේ හරි අපිට කවුරු හරි වද දෙන්නේ හරි අපිට සල්ලි නැතු යන්නේ හරි අපිට බනින්නේ හරි මොනවා හරි දෙයක් වෙනවා නම් අපි කරපු දෙයක් නිසාම තමයි. නමුත් මේක තියෙන භයානකම තමයි එක ප්‍රාණඝාතයක් වගේ කරාම 10000 කරයක් 20000 කරයක් ඊට වැඩි වාර ගණනක් ඒක නැවත නැවත අපිටම පළ වෙනවා. ඉතින් ඔය එකක්නේ අපි ඉතින් කරනකොට පාන ගන්න එකක් කියලා කරනවා. කී දහහක් කරනවද නේද? පාන එක. ඒක කරගන්න ගත්තාම බොහොම සතුටින් පානඝාත ටික කරගන්න. ඉන්නකොට තමයි ඉතින් අමාරු. ඉතින් මේ ආකාරයට සලකලා බලුවාම පානඝාතය කරලා ඉවලි බේරන එක බොහොම හොඳ දෙයක් වගේ වැටහෙනවා. නමුත් ඊට පස්සේ නම් කිසිම හොඳක් නැහැ. ඊළඟ තේරීම බැලුවොත් ඒ පුද්ගලයා හිතනවා නෑ මං ගත්තේ ආයුධයක් දුන්නට මේ ආයුධය කිසි කර නැත්නම් අහකට දාන්න. මේ ආයුධය පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ නැතුව මම එක්ක බේරෙන්න හදනවා ਉਹ හදන්නේ නැහැ. මාව මරුවත් සමන්නේ කියලා හිතන් ඉන්නකොට මැරෙන්න සිද්ධ වුණා. ඒක දුන්න කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. ඒක මැරුණා. එක පාඩුවයි තියෙන්නේ. ඒ වෙලේ මැරෙනවා. කාටයක් කල ඉඳ ලැබුණ එක නැති වෙනවා ඉස්සර. කොහෙද ඉපදෙන්නේ? ඉපදෙන්නේ හොඳ නැහැ. මනුස්ස ලෝකේ හෝ ඊට උඩින්. ඒක සීලයක් වගින්න කියලා මැරුණා. ඉතින් අන්තිම සිත් කොහොමද? අන්තිමට බොහෝ විට හොඳ සිත් තියෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? ආයස. බලුවාම දිව්‍ය ලෝක වගේ ගියොත් එම අවුරුදු කෝටි ගණනක් ඒකාන්ත සැප. ඒකාන්ත සැප කියලා කියන්නේ දාඩිය පොඩක්වත් දාන්නේ ප්‍රශ්නේ සීතල දැවිල්ල කියලා දෙයක් නැහැ ඒකාන්තයෙන් සැපතියි ඊට අමතරව මනුස්ස ලෝකෙ ඉපදුනහම අර අකුසල කර්ම වගේ නෙමෙයි කුසල කර්මය ගොඩක් ප්‍රබලයි. එක ප්‍රාණඝාතයකින් වැළකීමේ කුසල කර්මයට සමහරවල් ලක්ෂ වාරයක් විතර නොමරී ඉන්න පුළුවන් වෙන අකමැත්තෙන්. නැත්තම් කොහොමද අපිට වෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ කෙනෙක් මම කඩේ ගිහිල්ලා එන්නම් කියලා යනවා. නැවත එන්නේ නැහැ. මම වැඩට ගිහිල්ලා එන්නම් කියලා යනවා. නැවත එන්නේ නැහැ. මෙන්න මේ විදිහට මැරෙන මොකද කැමති වෙලාවකදී කැමති තැනදී මැරෙන කෙනෙක් ප්ලේසියෙන් දකින්න හම්බෙන්නේ. මම දැන් මැරෙන්න යන්නේ කට්ටිය ඉන්න මම මරනවා මම දැන් මේ ඇඟේ මුදාගෙන මැරෙනවා කියලා මැරෙන කට්ටිය 1000කට එක්කෙනෙක්වත් නැහැ. එහෙම කට්ටිය ඉන්නවා. නැත්නම් එහෙම කට්ටිය අපි අහලා තියෙනවා. ඉතින් එහෙම කට්ටිය නැහැ නෙමෙයි. ලක්ෂයකට විතර එක්කෙනෙක් ඉන්න පුළුවන්. මේ බුද්ධ ධර්මයේ තියෙන ඉන්නවා අපි කියන්නේ. මොකද හොඳ සිල් රැකපු ඥානවන්ත වීරියවන්ත ධෛර්යවන්ත පුද්ගලයෝ ඉන්නවා බොහෝ කුසල් රැස් කරලා තියෙනවා ඒගොල්ලෝ කැමතිලාම තමයි දැන් අපි කියන විතර මේ ලෝකෙින් පිටේලා ඉන්නේ එහෙම පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයෝ ගැන නෙමෙයි කතාව මේ කතා කරන්නේ අකමැත්තෙන් අකමැති විදිහට මැරෙන කට්ටිය ඒ පුද්ගලයන්ට ඒ දුකෙන් මිදෙන්නේ කොහොමද? පළවෙනිම දේ තමයි ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියලා සමාදන් වෙන්නේ. ඒ ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියලා සමාදන් වෙන එක ජීවිතේ ගියත් මරන්නේ නැහැ. තමන්ගේ හෝ තමන්ගේ ඥාතියෙක්ගේ හෝ තමන්ගේ මිත්‍රයෙක්ගේ හෝ දරුවෙක්ගේ හෝ කිසිම කෙනෙක්ගේ ජීවිතේ ප්‍රාණඝාතයක් නම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. බුදුජන් වහන්සේ පළවෙනියෙන්ම ගිහියෙකුට මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වලකින් තමයි ඉගැන්වන්නේ. ලොකු දේවල් කරන්න නෙමෙයි ඉස්සල්ලාම කිව්වේ. දැන් අපිට කියලා නැහැ ප්‍රාණඝාත කරන්න එපා කියලා. මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිටව කරකින් යන්නේ කියලා. මිනිස්සෙකුට විරේක බේත් බොන්න තහනම් කළා නැහැ. විරේක බිව්වහම මේ ඇඟේ ඉන්න පණුව ටික ඔක්කොම එළියට යනවා. ඒ පණුවන්ට ඇඟ ඇතුළේ මිසක් එළියේ ඉන්න බෑ. තුවාලයකට කනුව ගැහුවත් හරි මොන හරි සිද්ධ වුණොත් ඒ වගේ දෙයක්. ඒ කනුව අරන් දාලා බෙහෙත් දාන්න එපා කියලා නෑ. මේ මධ්‍යම ප්‍රතිපදාවට ඒ ටික අත් කළා නෑ. අපි බොන වතුරේ ප්‍රාණීන් හිටියට බොන්න එපා කියලා නෑ. සාමාන්‍ය ඇහැට පෙන මට්ටමින් වෙදි කැල්ලකින් හෝ පෙරලා ඒ ඉතුරු ඉන්න ප්‍රාණීන් එක බොන්න කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඉතා හොඳින් අර්ථ දක්වලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. හොඳින් පැහැදිලි කරලා මේ මධ්‍යම ප්‍රතිපදාවට ගෙවල් දොරල් අතු ගන්න එපා කියලා නැහැ. මකුළු ගල් කඩන්න එපා කියලා නැහැ. උඩින් ඉඳලා පල්ලෙහාට කඩන්න කියලා තියෙනවා. කොට්ටමෙට අවුඩ දාන්න එපා කියලා නැහැ. ඒ කොට්ටමෙට අවුඩ දාන්න කියලා තියෙනවා. මේ කොට්ටේ ඉන්න මකුණෙකුට නැත්නම් මෙට්ටේ ඉන්න මකුණෙකුට මිදුලි ඉන්න බෑ. උන්වහන්සේ දේශනා කරේ මේ ඒ මකුණන්ට එළිය තින්න පුළුවන් හන්ද නෙමෙයි අවුඩ දාන්නේ. නැහැ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අපිරිසිදු වාසය කිරීමක් නෙමෙයි. කොනට වැඩියෙන්ම 7 කිලෝමීටර අනියෝගයට යන්න ගිහිල්ලා නෙමෙයි. නමුත් ඇහෙන් දැකලා මේ ප්‍රාණියෙක් කියලා අවබෝධ වෙලා තමන් ක්‍රියා කරලා ඒ සතාව මරන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ. නැතුව ඒ සත්ත්වය ඉවත් කරන්න එපා කියලා කියලා නැහැ. සත්තු රකින්න නෙමෙයි කියලා තියෙන්නේ. නොමරින්න තමයි පළවෙනි කාරණා. සත්තුන්ට කන්න දීලා බොන්න දීලා වෙනම තනක් දීලා එහෙම කරන්න කියලා නෑ. එහෙමනම් ඉතින් උකුණවත් පිරිසිදු කරන්න බැරුව. උකුණන්ව හිසකෙස් වලින් අයින් කරාට පෞසිද්ධ වෙන්නේ නෑ. මරලා විතරක් තමයි පෞසිද්ධ වෙන්නේ. කොට්ටමට අවුවට දැම්මහම උන් දෙවිලෙම මැරෙන්නේ නෑ. සමහර වෙලට ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා සමහර වෙලට ජීවත් වෙන්න අවස්ථාවක් නෑ. නමුත් කොට්ටමක සුද්ධ කරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. සුද්ධ කරන්න කියන්නේ මරලන්නේ. ඉස්සරනම් ලංකාවේ මකුණු වැඩි කාලයක් තිබුණානේ. ඒ කාලෙදී උණුසුවක් වක් කරලා ඉර තුරුණු ස්තරිනවා ඊට පස්සේ. ඒව කොහොමද පළවෙනි පටන් ගත්තොත් ඉතින් යන්නේ කල්පනා කරගන්න මේ අවස්ථාව බොහොම හොඳ අවස්ථාවක්. ගොඩක් තින්තියෙන්ද මේ අවස්ථාව අහන්න. නිකන් උදාහරණයකට කියනවනම් කිරි උණු කරනකොට වැටිච්ච මැස්සෙක්ව අරන් නැතුව ඒ කිරි ටික දිගටම උණු කරා කියලා තමයි මහරතන් වහන්සේ ඒ කටාරමට බස්සන්නේ. කල්පිස රජුරු ඒ රහතන් වහන්සේව තෙල් කටාරමට බස්සන්නේ රහත් වෙලා නෙමෙයි වෙලාවෙ ඉන්නේ. තෙල් කටාරම ළඟට ගිහිල්ලා තමයි රහත් වෙන්නේ. රහත් වෙලා කල්පනා කළා බලනවා මැස්සෙක්ව අරන් නොදාපු කර්මයක් නෙමෙයි. මැස්සෙක්ව මරලා නෙමෙයි. මැරෙන්න ඉඩ ඇරෙනවා. බලන් ඉඳ. ඒ කර්මයේ ඒතරම් ඵල දෙනවා නම් උන්වතුරක් කරලා නිරුතුණුමයන් කොහොමද ඉතිරි හිතලා වදින්නේ? මෙන්න මේ විදිහ තමයි ඉතින් කර්ම. කර්ම ඵල දෙනකොට කොහොම තියෙන්නේ? එතකොට අපිට ඉතින් එන ජීවිතයක ඉපදෙලා අපි බොහොම පන්සලක වගේ ජීවත් වුණා අපිට ඉතින් පෙර ආත්මේ සී වෙන්නේ ගුණ හතරේ නම් මොනවෙන් මොනවද කියලා හිතන්න බෑ. දැන් හිතන්නකෝ මේ පිරිස දැන් සිල්වලට ඇවිල්ලා හොඳට හිටියයි කියලා ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ලෙඩ හැදෙන්නේ නැහැ. එහෙම හිතන්න බෑ මොකද ආත්ම කෝටි ගණක් කරපු පව් එක්කම වෙලා තියෙනවා. ඒ හැම එකකින්ම බේරෙන්න තරම්ම හිත වඩුවොත් නිසා නැත්තම් නම් බේරෙන්නේ නැහැ. සමහරලාට හිත වඩලා මේ චක්කුපාලු කරනට වගේ පහත් වෙන මොහොතේ අන්ධභාවයට පත් වෙනවලු. චක්කපාලු කෙරුණු රහත් වෙන මොහොතම අන්ධභාවයට පත් වෙනවා. ඒක නරකයිද කියලා ඇහුවොත් එක පැත්තකින් නරකයි. ඇසන්දුවීම නරකයි රහත් වීම හොඳයි. ඒකාන්තයෙන්ම හොඳ නැහැ. ඒ වගේ උදාහරණ වලින් අපිට තේරෙන දෙයක් තමයි මේ කර්මයෙන් ගැලවෙන්න අමාරුයි කියන්නේ. කර්ම කර කර ගැලවෙන්න බෑ. පව් කරලා කරලා මම මේ පව් පින් කරලා මේ පව් වලින් ගැලවෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද මේ තෙරුම් කරපු වීරවරු සත්පුරුෂයන්ට පවා අතීත කාලයේ කරපු පොඩි පොඩි දේවල් පවා පළදීන බොහෝ දුක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ මහබෝසත්න් වහන්සේ මනුස්ස ලෝකේ රජ වෙලා ඉඳලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. හදිසියේ පරණ පාප කර්මයක් පළදීලා මනුස්ස ලෝකෙ මොන වෙක් කියලා ඉන්නේ. කිංචිප්පෙන්ද රත්තරන් නැහැ. රත්තරන් පාප ඒක තමයි මෝහ ජාතකය. මෝරපුරුට කියපු මේ මොනවා මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මහ බොස්සන් වහන්සේ. සිංහලට නැති කෙනෙකුට නෙමෙයි. බුදුහාමුදුරුවෝ දැකපු නැති කෙනෙකුට නෙමෙයි. නියත විවරණ ගත්ත මහ බොස්සන් වහන්සේ අන්නේ උදාහරණ කියලා තියෙන්නේ අපිට මොනව නොවේද මේ කර්ම කරලා කියලා තේරෙන්න තමයි කියලා. හැම වෙලේම හිතන්න ඕනේ කම්මස්ස කෝම්බි. කර්මය තමයි ස්වකීය කොට තියෙන්නේ. තමන්ගේ කියලා තියෙන්නේ. නම් දෙයක් අපි හිතන් හිතන මේ පොත මගේ මේ කුටුව මගේ මේ ගේ මගේ කියලා. එහෙම අපිට දාලා යන්න සිද්ධ වෙනවා. දාලා යන්න නැති එක දෙයයි තියෙන්නේ කර්මය. කම්ම දායාද කියන්නේ. කර්මය තමයි දායාදයෙන් ලැබෙන්නේ. කම්ම යෝනි කියන්නේ. කර්මය තමයි අපි උපද්දන යම් හේතේ කියන්නේ. කම්ම බඳු කියන්නේ කර්මය තමයි ළඟින් ඉන්න ඥාති. කර්ම සම්පටිසරණ කියලා කියන්නේ කර්මය තමයි අපිට පිළිස්සෙ ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං යම් කර්මයක් කරොත් හොඳ හෝ නරක හෝ සස්ස දායදෝ භවිස්සාමි ඉදිරි කෙනෙකුගේ ඉදිරිින් ගියන්ට විදේහස් මතක් කරලා යම් කර්මයක් කරොත් හොඳ හෝ නරක හෝ මටම පල දෙනවා. මට මේක අයිතියි. මට එයින් ගැලවෙන්න අමාරුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්ඛංග වහතෝ පදං කරත්ත රෝධය වගේ පිටිපස්සෙන් එනවා කියන්නේ ශබ්ද නගමින් දුක් සහිත හර්ධකාර සබ්දයක් සහිත පිටිපස්සේ අතාරින් නැතුව එනවා චක්ඛංග වහතෝ පදං තින් කරාම හර්ධයක් නැතුව අතාරින්න කියන එක තමයි ඡායාවන පායනි Thank you. එමනල්ල වගේ කරදරයක් කරන්නේ නැතුව තමන් එක්කම හැසිරෙනවා. මේ දෙකෙන්ම ගැලවෙන්න බැරි බව තමයි කියලා තියෙන්නේ. නමුත් කුසල් කරාම, කොපින් කරාම කරදරයක් නැතුවම පස්සෙන් එනවා. අකුසල් කරාම කරදර කර කර පස්සෙන් එනවා. ගැලවෙන්න කියන්නේ. ඉතින් යම් කිසි කර්මයක් කරන්න යෙදුනහම මේක කල්පනා කරන්න වෙනවා. මේක පන්සිල් වලට අයද්ද පන්සිල් එකෙන් කැඩෙනවාද කියලා හිතලා විතරක් නෙමෙයි. මේ කර්මය මට ඵල දෙනකොට ඒක කොයි වගේ ඉන්නේ? එහෙම. එහෙම කල්පනා කරොත් එහෙම පන්සිල් වලට වඩා තව ගොඩක් සිල් රැකෙනවා. ඉබේ තමන්ගේ අවබෝධය ඒ පුරුද්දක් වශයෙන් එහෙම හිතන්න පටන් ගත්තාම කාලයක් ගියාම නරක කර්ම නැත්නම් අකුසල කර්ම කරන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. බොහෝ සෙයින් අඩු වෙනවා. මේක තමයි කල්පනා කළ යුතු. අනිත් කාරණය තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ අසිවන්ද පුත්‍රගාමී ඒ දහන ප්‍රශ්න සංගීතන සාහිත්‍යයක් වෙන අසිවන්ද පුත්‍රගාමී ඒක. ඒකෙදි මේ අසිවන්ද පුත්‍රගාමී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ නුවර ඉන්න බමුණු මේ මැරෙන පුද්ගලයන්ව යාඥා කරලා උඩට යවනවා. පූජා පවත්වලා උඩට යවනවා. භාගතුන් වහන්සේට බැයිද? මේ කරුණාව තියෙන භාගතුන් වහන්සේට බැයිද මේ පුද්ගලයන්ව උඩට යවන්නේ? එතකොට භාගතුන් වහන්සේ කියනවා මේ පුද්ගලයා පහළට යා යුතු කර්මය කරලා තියෙනවා. කිසිම කෙනෙකුට යාගෝම කරලවත් උඩට යවන්න බෑ. මහජනයා රැස් වෙලා ප්‍රාර්ථනා කළත් උඩට යවන්න බෑ. හරියට කළු ගලක් මිලකට වැටුනහම මිලේ පතුලට ගිහිල්ලා නැවතින. ඒ මිලේ පතුලට ගිහිල්ලා නැවතුනහම ජනතාව ඇවිල්ලා යාගහොම කළා ප්‍රාර්ථනා කළා බුදු පූජා පැවැත්වුවත් ඒ කල්ගල උඩට එන්නේ නැහැ. මොකද යටට යන ශක්තිය ඒ කල්ගලේ තියෙනවා. යටට යන ස්වභාවය ඒ කළු ගලේ තියෙනවා. ඒ වගේ යම් කිසි පුද්ගලයෙක් නරකක් කළොත් කොයිතරම් පිරිසක් ඒ පුද්ගලයාට හොඳක් වෙන්න කියලා කල්පනා කරා ඒ පුද්ගලයාට හොඳක් වෙන්නේ. යටට යන ස්වභාවය යටට යන ශක්තිය පුද්ගලයා තුළ තියෙනවා. ඒ නිසා යටට යා යුතුයි. අපිට දකින්න ලැබෙනවා සමහර ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නේ. උදාහරණ වශයෙන් කියනොනේ අපේ නළුව වගේ නැත්නම් දේශපාලඥයෝ වගේ බොහෝ පිරිසක් ඒ කුද්දලට කැමති කිසිම නරක කරනවට කැමැත්තක් නැහැ. නමුත් එහෙම බොහෝ පිරිසක් කැමති කියලාවත් ඒ කුද්දලයා නරක වැඩ කළොත් ඒ කුද්දලට හොඳක් වෙන්න පුළුවන්ද? ඒ කුද්දලට හොඳක් වෙන්නේ මොකද පහළට යන කර්මය කරලා තියෙන්නේ. යන්න පුළුවන් එකම තැන පහළ විතරයි. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් හොඳ කළොත් සාමාන්‍යයෙන් දැනට පවතින සමාජයේ යම් කිසි කන්සලට ගත්තොත් ඔහුට නිന്ദා අපහාස හැමතැනදීම එන්න. මේ නිന്ദා අපහාස හැමතැනදීම ආවත් මුළු මහත් ජනතාවම ප්‍රාර්ථනා කරත් මොහොත නරකක් වෙන්නේ කියලා ඔහුට නරකක් වෙනවා. නෑ යම් කිසි පුදු කෙනෙක් ඉහළට යන කර්මය කරලා තියෙනවා නම් ඔහු තුළ ඉහළට යෑමේ ශක්තිය තියෙනවා. ඉහළට යෑමේ ස්වභාවය තියෙනවා නම් ඉහළටම තමයි යන්න තියෙන්නේ. හරියට විතර පිරිච්ච කලයක් විලකට දැම්මහම ඒ කලේ බිනිලා කටු ටික පල්ලෙහාට යනවා. විතර ටික උඩට. ඉතින් ජනතාව යාගෝම කළා. සුදු පූජා පැවැත්වුවත් ප්‍රාර්ථනා කළත් විතර ටික පල්ලෙහාට යනවා. හරියට යම්කිසි හොඳ වැඩ කරපු හොඳ කර්ම කරපු පුද්ගලයෙක් මරුණහම ඔහුගේ කය මනුස්ස ලෝකයට අතහැරලා ඔහු ඉහළට ගමන් කරනවා. අන්න ඒ වගේ කොච්චර වට වෙලා මේ පුද්ගලයාට හොඳක් නොවේ වගේ ප්‍රාර්ථනා කළා ඉහළට යන නවත්තන්න බෑ කියලා බුදු දහම දේශනා කළා. මේ විදිහට කල්පනා කරාම යම් කිසි කෙනෙක් තාම පන්සිල් රකින්නේ නැත්නම් තමන් විසින් පන්සිල් වලින් මොන හරි කැඩෙනවා නම් ඒ පුද්ගලයා තමන්ව තියාගන්න ඕනේ තැනක් තියෙනවා. මතක් කරගත්තු දෙයක් තියෙනවා. මගේ මරණය දැන් මේ මොහොතේ වෙන්නත් පුළුවන්. හිත වෙන්නත් පුළුවන්. අනිද්ද වෙන්නත් පුළුවන් එන අවුරුදු වෙන්නත් පුළුවන්. මේ වෙලාවම දන්නේ. තමන්ගේ නිවසේදී වෙන්නත් පුළුවන්. කාර්යදී වෙන්නත් පුළුවන්. වාහනයක යද්දී, රථයක යද්දී හෝ අයින් යද්දී වෙන්නත් පුළුවන්. නිදාගෙන ඉන්නදී වෙන්නත් පුළුවන්. කන බොන වෙලාවකම මරණය කියලා එන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ඒත් යම්කිසි මොහොතක මේ ළඟ ළඟම මැරෙන්න වුණොත් යන්නේ කොහොමද? පංචිල් පහම රකින්නේ නැත්නම් පංචිල් වල පහම රකින්නේ නැත්නම් අපි තාම අපාගා. මොකද මේසා මහත් අකුසල ප්‍රමාණයක් කියෙද්දි බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන් අනුකම්පාව පිණිසම දේශනා කරපු අවම ලෞකික පංචිල් ඉසරණ සහිත පංචිල් ඉතින් අපිට ඒ ප්‍රමාණයවත් කරගන්න බැයි නම් බුදුරජාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පෙරම් පුරලා බණ කිව්වට වැඩක් තියෙනවා. උන්වහන්සේට ඒ තරම් වෙහෙස වෙන්න පුළුවන් නම් අපි වෙනුවෙන් ඒ තරම් දන් වෙන්න පුළුවන් නම් ඒ තරම්ම සිල් රකින්න පුළුවන්. අපිට බැයි නම් මේ කියලා තියෙන අවම පහවත් රකින්න අපි බේරිය යුතුද ඇත්තටම. එහෙන් බැලුවාම ඒ තරම් කල් දුක් විඳලා තමන්ගේ ප්‍රිය වූ මනාප වූ වස්තුන් විතරක් නෙමෙයි තමන්ගේ අඹුවන් දීලා දෙනවලු කෝටි දහස් ගණන් යසෝදරාව විතරක් දීලා දෙනවලු කෝටි දහස් ගණන් සරව යසෝදරා අපදානේ අරන් කියවන්න අපදාන පාළි පෙරි අපදානේ කියවන්න තමන්ව දාස භාවයට දුන්න වාර ගාන කෝටි දහස් ගණන් කියන්න බැරි තරම් තමන්වම සත්තුන්ට කණ්ඩ දුන්න ගාන කෝටි දහස් කරණි කියන්න බැරි ගණන් කියලා වසෝදරා රහත් කරණි. එයිල බුදුරජාන් වහන්සේට පිරිනම් මංචකෙන් ප්‍රකාශ කර. තමන්ව අන්‍යන්ට අඹුව හැටියට දුන්න ආර්ගන්න කෝටි දහස් ගණන් ගණන් කරන්න බෑ කියලා වසෝදරා කියන්නේ. ඉතින් එක්කෙනෙක්ව ඒ තරම් සැර දන් දුන්නා නම් මහ බෝසත්ණන් වහන්සේ කොයිතරම් දන් දෙන්නේ නැද්ද? මේ බුද්ධත්වය ලබා ගන්න. ඒ බුද්ධත්වය ලබාගත්ත උන්වහන්සේට ප්‍රයෝජනෙ පිණිස. උන්වහන්සේට ප්‍රයෝජනෙ පිණිස ක්‍රියා කරන පුද්ගලයෙක් නම් දීපංකර පාදමූලයේම අරහත්ත්වය ලබා ගන්න. වචන කීපයක් අහන්න තිබ්බේ. උද්ගටිතඥ පුද්ගලයෙක්. සියලු අභිඥා සහිත වීර්ය සහිත ප්‍රඥාව සහිත පුද්ගලයෙක් කියලා ඉඳද්දී එවෙලේ අතට ලැබුණු නිවන අපි වෙනුම කරේ. ඒ අපි වෙනුම තෑරලා සාරාසංකල්ප ලක්ෂයක්ම පෙරම් පුරලා අල්කෝලි අසංඛ්‍ය ආකාරක ලක්ෂයක් පෙරම් පුරලා බුද්ධත්වය ලබාගෙන මේ ත්‍රිපිටක ධර්ම දේශනා කරහම මේ සිල් පිළිපැදීම පැත්තකින් කියන්න සමහරව අහනවා ඔය ඔක්කොම අපිට ඕනේ ඒ කියන්නේ උන්වහන්සේ මෙච්චර වාසියෙන් දේශනා කරපු එක අහලා බලන්නත් උත්සාහ කරපු ගැවුනේ නෑ. නමුත් අරුහාම කියන්නේ බුදුන් සරණ ගිහිල්ලා තියෙන කියලා. ඉතින් බුදුන් සරණ ගිහිල්ලාද තමන් සරණ ගිහිල්ලාද කියලා දන්නේ නෑ. හරියට. තමන්ට ඕන බණ විතරයි අහන්න කැමති. තමන්ට ඕන නැහැ ගිහිගෙන බණ අහන්න කැමතිත් නෑ. ඒක ශ්‍රද්ධාව වෙනවා. සීලයට එන්නේ කොහොමද ශ්‍රද්ධාවත්? උන්වහන්සේ මේ තරම් අමාරුවෙන් දේශනා කරලා රහතන් වහන්සේලා දිවි හිමියෙන් දුර්භික්ෂ කාලවල පවා මතක තියාගෙන ගෞරවයෙන් වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව අපට ලබා දීලා තියෙන මේ පිටකක සැකකරන සුදුසුද? සැකකරන සුදුසු නෑ බෞද්ධයන් කියන්නේ. එහෙනම් සැකකරොත් අපිට අත්තර ඉරණ මොකක්ද? අනාථ වූ මේක තමයි අතම සරණට තියෙන්නේ. ඒ தත්යෙන් මිදිලා සද්ධාව උපදවනවා. මේ සීල ප්‍රතිපත්තියට හැමිනෙන්න අචල මේ සද්ධාව කියන එක සුළුපටු නේ සද්ධාව කියන එක සද්ධා ඉන්ද්‍රිය දක්වා වැඩි සද්ධා බල දක්වා වඩන්න රුතු නියම තුන බෑ සද්ධා බලය කියලා කියන්නේ විරුද්ධ කරුණු කියලා හොලවන්න බැරි තරම් සද්ධා ප්‍රගුණ ප්‍රතිපක්ෂ ධර්ම වලින් නොසැලෙන්නේ බල එනම් තමයි අනු ඒ කියන්නේ මොකක්ද අචල සද්ධාව කියලා කියන්නේ පටවියාපෝ තේජෝ ආයෝ මාරු උනත් බුදු සරණ හැර වෙන කර්ම මට නැහැ කියලා කර පිළිගන්න අචල සද්ධාව. අපිට තියෙන සද්ධාව කොහොමද කියලා ඉතලා බලන්න. සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන සද්ධාව රැකියාව කරන විට එක ප්‍රතිපත්තියක්. නිවසේ ඉන්න විට තව ප්‍රතිපත්තියක්. මිත්‍රයොත් එක්ක සාදයකට ගියහම තව ප්‍රතිපත්තියක්. පන්සලට ගියහම තව පොඩි. ඉතින් මේ වෙලා වෙලාවට තමන්ගේ ප්‍රතිපදාව මාරු කර. ඒ පුද්ගලයා නිවන් දැක්ුණා. නිවන්ට යනවට පොඩි. නිවන් දැකීමම බලාපොරොත්තු වෙන එක හරි. ඒත් මේ නිවනට අවමෙන් පිටි දුරක් හරි යනවා. නෑ නිවන කියන්නේ මොකද? ඔහු සද්ධාවෙන් පිළිඅරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කළේ ජීවන පිළිවෙතක්. ප්‍රතිපත්තියක් බව. රැකිය හැකි ප්‍රායෝගික දෙයක් බව පිළිඅරගෙන නැහැ. එහෙනම් ඕක බුදුන් කෙරෙහිව ධර්ම කෙරෙහිව සද්ධාව නැහැ. ඒ නිසාම ඔහුට මේ ප්‍රතිපත්තියට තුලින් බැරි. අපි හිතන් ඉන්න නිවනයි අපි හිතන් ඉන්න ඒ නිවන්ට යන මාර්ගය අපි නිවන් ලබා ගන්න හිතන් ඉන්න කාලයයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිවනයි උන්වහන්සේ දේශනා කරපු මාර්ගයයි. උන්වහන්සේ දන්න විදිහට අපි නිවන් දකින කාලයයි. අපිට අවබෝධ කරගන්න පුළුවන් හරියට අන්න එදා තමයි තේරෙන්නේ සෑම මොහොතක්ම නිවන දිහාට යන මොහොතක් කරගත්තොත් විතරක් නිවන් දකින්න පුළුවන්. ඒකෙන් කියන්නේ නෑ හැමෝම පැවිදි වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ නෑ හැමෝම අටසිල් ගන්න ඕනේ කියලා හැමදාම. ඒ අවමෙන් තිසරණ සහිත පංසිල් සෑම මොහොතකම තිබිය යුතුයි. නැත්නම් ඔහු හොඳ උපාසකෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් උපාසකෙක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව තියෙනවා. ඒක උපාසකෙක් කියලා ඉන්නේ. නමුත් අනුගාතය කරනවා. හොරකම කරනවා. නැත්නම් කාමයේ වර්ග හැසිරෙනවා. බොරු කියනවා නැත්නම් සුරාමයේ ආණය කරනවාද ඔසවලා ගෙනින්න තිබ්බා වගේ නිරේකුයි. තරගයක් නැතුණු නිරේකුයි. මහා තබුවා වගේ නිරේකුයි දේශනා. ඉතින් එහෙන් බැලුවාම අපි කොහෙද යන්න හිතන් ඉන්නේ? ඒකට ඒ හිතන් ඉන්න තැනට යන්න තරම් දේවල් අපි කරනවා. එහෙමනේ දැන් සාමාන්‍යයෙන් පාසල් යන ඕනම ළමයෙක් කැමති විශ්වවිද්‍යාලයට පාසල. ඒ කියන්නේ කියන්නේ එහෙම බලනවාම කවුරුත් කැමති නැහැ කියලා දෙයක් නෑ යන්න බැරි වෙන අවිතර මේකත් ඒ වගේ ආසන්න කාරණා විශ්වවිද්‍යාලන එක නම් එක්තර අවස්ථාවක් නෑ මේක ඉදදී ගොඩක් අමාරු ඒ හින්දා තමයි කරන්න ගියහම නොඑක් බාධක ඇති වෙන්නේ මොකද අපේ තියෙන තණ්හාව ප්‍රයෝජනට ගන්නවා මේ බුදුජන් වහන්සේට විරුද්ධ පක්ෂය මාර පක්ෂයේ සේනාව සීමිතයි මොකද මාර පක්ෂයේ පහෙන් හතරක්ම අපි තුලම ඉන්නේ. ස්කන්ධ මාර්ග, ක්ලේශ මාර්ග, විසංසාර මාර්ග, මච්චු මාර්ග කියන හතර දෙනවා. ඉතිගාමයි. දේව පුත්ත මාර්ග කියන හයවෙනි දිවිලෝකේ රජුරු විතරයි පිටින් ඉඳගෙන කියන්නේ. නමුත් එයාට සහාය වෙන්න අපි තුලම පින් හතරක් ඉන්නේ. ඉතින් අපිට මේසි දෙක සටන් කරනවා. මොකද? ඇතුළටත් සතුරු පිටටත් සතුරු ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා සේනේන මච්චුනා මායයට ගොඩක් සේනාව ඉන්නවා අජ්ජේව කිච්ඡං ආතප්පං ඕජඤ්ඤා මරණං සුවේ කියලා කියන්නේ අදම ආතාපි වීර්ය අදම කෙලස් කරන වීර්යය කළ යුතුයි කවුද දන්නේකට මැරෙනවද කියලා නහිනෝ සංගරං තේන මහා සේනේන මච්චුනා අපිට මහා සේනා කියන මායත් එක්ක කිසිම දිවිසුමක් ඔබට කොයිතරම් කාලයක් ජීවත් වෙන්න දෙනවද ඉතින් ඒ නිසා අදම පටන් ගන්නගෙන ගියේ පටන් ගන්නවා නම් අවමෙන් සංසිල්වත් තියෙන්න ඒක තමයි නිවන් දැකේ නැකත් විවිලෝ ගිහිල්ලා නිවන් දකින්න නම් සිදිය යුතු අවම මොකද මේ දවස්වල මනුස්ස ලෝකේ නම් ඉන්න පුද්ගලෝ පිටතගේ සැරිසරන පුද්ගලෝ වැඩිම අපිට විවිලෝකේ නම් බුදුරජාන් වහන්සේගෙම වණහව මාර්ගඵලලාභින් ගණන් කරන්න බැරි තමයි. මනුස්ස ලෝකෙන සමහර කෙනා අභිධර්ම පිටකේ අපිට කියන්නේ නැහැ දෙවියන්ටයි කියන්නේ අපිට අදාළ නැහැ කියලා කියන බුදුට වැඩි. මනුස්ස ලෝකෙන සරුත් හාමුදුරුවෝ කිව්වේ විස්තර ක්‍රමේ. අපි විස්තර ක්‍රමය අහපු දෙවියොත් ඉන්නවා දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙදි නිවන් දකින්න ලේසි මේ දිව්‍ය ලෝකෙ ඉපදිලා මේ සැප විඳින එක පොඩ්ඩකට නවත්තලා බණ අහන්න තර සිහිය දුන්නොත් ඒක විදියක් නැති වුණොත් මම ඉස්සරහම දෙන්නේ නැහැ. කොහේදද ආවි කියලා මතක් කරගෙන යන්නේ සමහරවල්. ඔව් ඉතින් ගිය ගාමම මේවල ඉතින් ගේම් මෝල් එකට යනකොට තින්න පටන් අරගෙන තියෙන තීවරණ කම්මේ ඒක බලනවා. ඒක ඒ ලෝකේ යනකොට මමත් හරි පටන් අරගෙන තියෙනොත් ඒ අනිත් පැත්තට. ඒ කියවන්නකම් බලන් ඉන්නකොට මෙන්න පරම්පරා ගානක් දීලා ඉවරයි. ඒක එක දවසක් යනකොට මේ අවුරුදු 100 200 ගිහින් ඉවරයි. අන්තිමට සිහියෙන් නොද. මනුස්ස ලෝකේ තමයි සිහිය හොඳ. මොකද අපතේ රිදෙන්නේ. මොනවා කරන්නේ? ඒ කියන්නේ කෑමක් කන්න ගියත් වැඩි කෑමක් මම දෙනවා. එදිකර කරන්න බෑ. දෙන්නේ කිසියක් එක දිගට කරා. ඒ හින්දා මග නැවතිලා හිතලා බලන්න වෙලාවක් තියෙනවා. දැන් කවුරු හරි කමන්ට හොඳම කියනවා නම් ඉතින් අනේ මම හොඳයි කිය කී ඔය පාවි පාවි ඉන්න බයික් ගන්න පුළුවන් කියලා කියනවා. මොකද මට වෙන්නේ ඉස්සෙල්ලාම කේන්ති ගිහිල්ලා පස්සේ දුගෙන ඉතන පස්සේ මට මොකද වෙන්නේ කියලා කල්පනා කරනකොට පොඩි පිටියක් එනවා. බලනවා මනුස්ස ලෝකේ තමයි භ්‍රමචර්යාව රවටන්න පුළුවන් කියලා බුදුහාම දේශනා කළේ තියෙන්නේ. භ්‍රමචර්යාවට අවකාශයක් තියෙනවා. දිවි ලෝක භ්‍රමචර්යාව රකින්න දෙන්නේ නැහැ. තමන් රකින්න කැමති වුණා හාමුදුරුවෝ වේම ගිහිල්ලා භාවනා කර කර ඉන්න ගමන් මරණයට පත් වෙලා ජීවිතේ දුක දුනහම දිව්‍යාංගනාව ළඟට ආවම කියනවා ළඟටත් එන්න එපා. ඒක දිව්‍යාංගනාව කියනවා ඔබ හසිර භික්ෂුවක් නෙමෙයි. දැන් දෙවියෙක් කියලා. ඉතින් මේ දෙවිය පිළිගන්නේ නැහැ ඊට පස්සේ. හැඩපතක් ගෙනාලා ගෙනාලා පෙන්නනවලු සිවුරක් නෙමෙයි ඇඳගෙන ඉන්නේ සර්පාදවරණයෙන් කරරිලා ඉන්නේ කියලා. ඒකද ප්‍රශ්න කරේම හරි දුලබයි. එනිසා මෙහි තියෙන වාතාවරණය දැන් මෙහි ආව මනුස්සයන් දිතෙන්නේ අපිට සල්ලිත් නැහැ රස්සාව කරන්නත් ඕනේ අනාදි වශයෙන් බොහොම දුක් කරදර වැඩි කියන තමයි තේරෙන්නේ. තියෙන එක තේරෙන්නේ නැහැ. තියෙන සැප තේරෙන්නේ නැහැ. තියෙන සැප ඇන්නේ දැන් කොහොමද සනීපද කියලා හුවත් ඔළුව රිදෙනවා, බඩ රිදෙනවා කියලා කියනවා. ඒ කොච්චර සැපක් සහිත ඉන්නවද කියලා දැනගන්න කකුලක් කැඩලා යනවනේ ඉස්පිරිතාලෙට. ඒක තමයි තේරෙන්නේ. අනේ මං කලින් ගෙදර කී කොච්චර සැපකින්ද කියලා. ඒ වගේ අපිට තියෙන සප අපි දන්නේ නැහැ. නැති සප විතරයි දන්නේ. ඒක නසන්තුෂ්ඨතාවය කියන්නේ. තියෙන තුන මදිනේ අංකයක් කුමක් හයිද? ඇස්ට්‍රෝගයක් හැදලා එහෙම බලන්න ඕන කොහොමද කියලා. කලින් මේ මම මොකද කිව්වේ කියලා ඒ වෙලෙදි විතරයි මතක් වෙන්නේ. ඒකත් මතක් වෙන්නේ ඒ වෙලෙදි විතරයි ඒක පස්සේ. දෙලිය ඉවරම ආයෙ අමතක වෙනවා. ඉතින් මේක කල්පනා කරගන්න නුවණ තියනවා නම් දෙයක් හැදෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට නොවන සිද්ධ වෙනස තමයි ලෙඩේ දැක්ක ගමන් උතුරු ටික මතක් වෙනවා. නැත්තම් ලෙඩ වෙනකම් බලන්නේ සිද්ධ වෙනවා. මලමිනියක් දැක්ක ගමන් මතක් වෙනවා. ඒ ප්‍රඥාවන්තයාට ඉංග්‍රීසි කළ ඇති. ඒක තමයි බුද්ධති ප්‍රඥා පුද්ගලයා කියලා කියන්නේ. යම්සං වචනයක් නැත්තම් නිමිත්තක් දුන්නාම ඇති. සමහර මහා පුරුෂ මහා පදුම දේවියගේ 500ක් සත්‍යවිරිදුවේ කුමාරවරු හවස නෙළුම් මල් පරවෙනවද කියලා එතනම පසුබිම් මෙච්චර මේ ලස්සන තිබ්බ මලටත් මේක වෙනවා නම් අපිට මොනව නොවේද කියලා කල්පනා කල්පනානකොටම පසුබිම් ඒ තරම් මේක වැඩිනවා ඒ වායාවිල්ල කියනවා දැන් ගෙදර යන හවස් වෙනවා කියලා ඔබයන්ද කියන්නේ අපි පසෙන් ඒකට ඒ වායාව කියනවා පසෙබුදුරු කියන්නේ ඔහොමයි නේ උන්වහන්සේ රාජකුමාරෝ පසේබුදුරු කොහොමද කියලා. ඒවා උන්වහන්සේලා සිස්ටම් ඉදි කරලා කසාවක් නේ. ආ එතනදී ඉසහතල. ඉසහතලවල 500ක් වහන්සේ සිවුරු පහළ වෙලා අංග සම්පූර්ණ මහ තෙරවරු හැටියට මෙනි හිටිනවා. ඉන්පසු ධර්මයේ දේශනා කළා තමයි වඩින්නේ. සත්‍යවිදි අපි දැන් අවුරුදු 100ක් බණ ඇහුවා නේද? දැන් මං කියන දැන් ඇහුව ඇති දැන් පටන් ගන්න ඉතින්. දැන් මොකද පන්සිල් රකින්නාගේ අපි දැන් පන්සිල් රකින්නා කියලා හිතන් ඉන්නට වඩා මොන සීලේද කොහොමද කැඩෙන්නේ කියලා හොයනකොට සමහරට කැඩෙන දැන් හොයාගන්න එච්චරම යන්නේ නැහැ. මොකද හොඳ 100ක් තියෙනවා පන්සිල් කරකින්. සාමාන්‍ය ජීවිතේක. හොඳටම 100 තියෙන කෙනෙකුට තමයි ඒක රකින්න පුළුවන්. නැත්නම් සමහරට වැඩ කරන දෙයකට බොරුවක් කියන්නේ. කිසිම තේරුමක් නැහැ. වෘද්ධට වගේ පුරුදු කරගෙන පුරුද්දටම නෑ. සමහර ඒවා නම් ප්‍රයෝජනයක් සඳහා හිතලා කිව්වොත් ටිකක් හිතලා කියන්නේ. නැත්නම් කටට එනකොට වෙන්නේ වචනේ බොරුව. ඒ තරමට ප්‍රගුණ කරලා තියෙනවා. ගාථාව කියන්නේ කාණෝ හවේ කාණ සංඤී. කාණී කියනත් ඕනේ කාණී කියලා දැනගන්නත් ඕනේ. කාණ සංඥාවක් අපිට ඉන්නවා. වදක චිත්ත උපක්කම. මරණ සිතක් ඉන්නත් ඕනේ උපක්කම යොදන්න. උපක්කම යොදවන්න. තේන ජීවිත නාසෝච ඔහුගේ ජීවිතය නසන්නක්කෝ අංග පංචා වදස්සි මේ අංග පහකින් යුක්ත වෙනවලු මේ ප්‍රාණද මේමයි තත්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් සිත් උපදිනවා උත්පාද සිති බංග කියලා අවස්ථා තුනක් තියෙනවා බංග කියන්නේ මරණවට ඉතින් අපි හිතුවත් නැටත් කියලා මේ හිතනවා කියලා උත්සාහයක් ගත්තේ නැටත් අපේ හිත්ම තත්පරයට කෝටි ප්‍රමාණයක් ප්‍රකෝටි ප්‍රමාණයක් මැරෙනවා. කෝටි ප්‍රකෝටි කියන්නේ කොහොමද? 10 20 කින් බලයෙන් කර. බොහොම ලොකු ශීඝ්‍රතාවයකින්. අපේ මේ කම්පියුටර් එක කරන්නේ 10 9 ශීඝ්‍රතාවය. කයිනිසු 9ක් ගිගාහර්ට්ස් වලින් වැඩ කරන්නේ. මේ කම්පියුටර් එකට උපදෙස් පිළිබඳව පුළුවන් බිලියනයක්. ඔය ඊට වැඩි බිලියන් දෙකක් පුළුවන් මේකට. මේ හතරක්. බිලියන් 4ක් ලොකු. මේ කම්පියුටර්. පොදෙස් පිළිපදින්න. අපේ හිත කොහොමද? හිතලා බලන්න මේ අපි හදලා තියෙනවා අලුතින් මේ තාක්ෂණය දිනු වෙලා ශබ්දය කතා කරන ශබ්දය අඳුරගෙන මේ ටෙලිෆෝන් වලට පුළුවන් ඩයල් කරන්න. ඉතින් හරි අමාරුයි ඒක කියන විදිහට කියන විදිහටම කියන්න. අපිට එහෙමද? ඔය රහය දෙන්නෙක් කෑ ගැහුවොත් ඒ රහය දෙන්නා වෙනස කියන්නේ බල්ලෙක්ද කෑ ගහන්නේ බලු පැටියෙක්ද කෑ ගහන්නේ උට කරදරයක් වෙලාද කෑ ගහන්නේ යන ආදී වශයෙන් කොච්චර සංඥා අපිට ගන්න පුළුවන්ද ඉන්දියා සඳුර ගන්න කොච්චර පොඩි දෙයක් කොයිතරම් වේගවත් කම්පියුටර් එකට වඩා ඉතින් මේ සිත කියන එක ශක්ති විශේෂයක් ඒක චිත්ත නියාමන වැඩ කරන්නේ තමන්ගේ සිතට වෙන සිද්ධ වෙන දේවල් වලට වෙන අය වගේ කියන්න ඕන කියලා බුදුහාමුදුරුවන් දේශනා කළා නෑ. තමන්ගේ සිතට සිද්ධ වෙන්නේ තමන්ගේ චිත්ත පරම්පරාවේ කලින් සිත් වලින් කරපු කුසල් හෝ අකුසල් හෝ කර්මවල විපාක ශක්තිය විතරයි. වෙන කිසිම දෙයක් බලපාන්නේ අනුන්ගේ දේවල්. අනුත් ඒ දේ කරලා තියෙනවා නම් මේ කාලයෙන් මේ ඍතුවෙන් මේ ඉපදිලා ඉන්න අම්මා තාත්තා ඇසුරෙන් අනුබලක් තියෙනවා නම් කල දෙන්න තරම් කල දෙන්න. අපි හිතනවා අපිට බත් කන්න නම් පින් තියෙනවා ඉතින් රස කෑම කන්න තමයි පින් නැත්තේ කියලා. නමුත් මේ පුද්ගලයාම බත් නැති රටකට ගියා නම් ඉතින් පාංගල් වෙනවා තමයි. බත් තරමිනක් මා වෙනවා. දැන් අපි යම් කිසි ආහාරයක් ගන් දුන්නා මේ ලෝකෙදි අපි තිරසනෙක් වුණා හම්බෙන්නේ තිරසනුගේ සුදු ආහාරය. දිව්‍ය ලෝක ගියාම හම්බෙන්නේ දිව්‍ය ලෝක කෙනා. මනුස්ස ලෝකේ නම් මේ රට ප්‍රදේශයේ ඉන්නකොට ඒ ප්‍රදේශේ කෙනා ආරම්භය. නැතුව මෙන්නක සිතාගන්න වගේ අහස බලුවාම රත්හල් අහසින් වැටෙන තරම් පින් කරන්නේ වෙන පින්. ගරු පින් කරන්නේ. ඒ රටේවත් නැති හාල් අහසින් වැටෙන්නේ. එහෙම පුදුලකින් මේ කෝටිකටත් කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ කාලේ නම කියන්න පුළුවන් කීප දෙනා ඉඳලා. බොහොම අතලොස්සයි කියලා මෙන්නක සිතානෝ කියන්නේ විසාකාවගේ සිය. විසාකාවගේ සියයි මෙන්නක සිතානෝ සිතානෝගේ බිරිඳයි පුතයි පුතාගේ භාර්යාවයි. එතන විසාකාවගේ අම්මයි තාත්තයි. විසාකාවගේ තාත්තම ධනංජය සිටු. ධනංජය සිටුයි එයාගේ භාර්යාවයි තව 16 කි. 16යි විසාකාවයි තමයි හිංකරන්නේ. අමිත භෝගී සිටුවරු. ඒ කියන්නේ තියෙන ප්‍රමාණය ගණන් කරන්න ඒගොල්ලෝවත් දන්නේ. උන්වහන්සේලා එක්තරා ජීවිතයකදී ඒ ජීවිත සිටුවරෙක් වෙලා ඉන්නේ. සිටුවරෙක් වෙලා ඉන්නකොට එක දවසක් රජවාසලට ගමන් කරනවා. යන අතරදී මිත්‍රයෙක් හම්බෙලා කියනවා තව අවුරුදු දෙකකින් මහා නියඟයක් එනවා. දැන්ම දාන්න ගබඩා කරනවා. මේ දවස්වල නක්ෂත්‍රය කියන විද්‍යාව දැන් වගේ නෙමෙයි. කිව්වොත් ඒ විදිහට වෙන විදිහට තමයි දිනුවකට පත් වෙලා තිබිලා තියෙන්නේ. දැන් නම් එහෙම නෙමෙයි ලෝක විනාශ කීයක් වුණාද? ලෝක විනාශ වෙනවා කියලා දැන් මේ අවුරුදු ගානක ඉඳලා කිව්වා. ආමනම් විනාශෙට පාටක් නැහැ. ඒ දවස්වලත් ඉතින් අපි අමුදරුම් පිටකෙන් ඔය කාක් හදන කාලවල පරිසරය ඉල්ලුවා මේ දැන් ඔන්න මතයක් පළ කරලා තියෙනවා මේ නවුරුද්දේ 2002 කොහොමද ලෝක විනාශ වෙනවා කියලා ඉතින් බුද්ධ ධර්මයේ මොකද කියන්නේ බුද්ධ ධර්මයේ තියෙන කවුරු ලක්ෂ ගානක් මේ මෑත කාලේ ලෝකේ විනාශ වෙනවා කියලා කොහොමවත් නැහැ ඒ කිව්වත්ගේ සාමන නොකෙත් තියෙනවා ඉතින් මෙන්න මේ මිත්‍රාගේ වචනේ අහලා ඒ සිටුවරයා ගිහිල්ලා වැඩි වැඩිම වගා කරා වගා කරලා ධාන්‍ය අටු කොට කරනවා. ඒ ඒවා බිත්ති ධාන්‍යාගාර හදන්නේත් මැටි වලට අනනවා වීදා. අන්තිමට පස්සේ. වීත් එක්ක මැටියක් අනනවා. එතකොට ධාන්‍යාගාරේ විශ්ුණාම බැරිම වුණොත් ඒ වීති ගන්න බලාගන්න. ඉතින් පුරවල පුරවල පුරවල අවුරුද්දකින් ගන්න. මේක එනවා. ආවම රටටම කන්න දෙනවා. කිසි කෝරයක් කරන්නේ ලක්ෂ ගණන් දවසෙ ඉන්න. රටටම පුළුවන් තරම් කන්න දෙනවා. නිදා අන්තිමට කන්න නැති යනවා. මොකද ගියාම දාසේ ඔක්කොම ඉදහස් කරනවා. මේගොල්ලෝ ඔක්කොම යනවා. එක දාසෙක් නැති. මාලිගාවේ ඉන්නේ ප්‍රධාන සිටුවරයයි බිරිඳයි, පුතයි පුතාගේ බිරිඳයි, පුතාගේ දුවයි දාසේ. විසාකවම ඉඳලා හිටලා අවජාතියක් හොයාගන්න. ඉඳලා හිටලා පොඩ්ඩක් අර මැටි කඩලා හාල් මීටි අරගෙන හාල් කරගන්නවා. කොහොමද දැන් ඉවරලා ඒ ඔක්කොම ඉවරන මට්ටමට ඇවිත් සිටුවරේ ආනවා නිරදකින් මොනවද කන්න කන්න තියෙන්නේ. ඒතර කියනවා අල වර්ගයක් තියෙනවා අන්තිම සහල් ප්‍රමාණෙක. මොනවද යන්නේ? ඉතින් කියනවා දැන් මැරෙන්නේ තියෙන්නේ. කොහොමත් මැරෙන එකේ බත් ටිකක් කාලම මැරෙන්නේ කියලා. ඒ බිරිඳ ගිහින් ඒ සහල් ටික ඉතේ තියෙනවා. ඉතේ තිබ්බහම ඒක ඉදිලා ඉවර වෙන වෙලාවට ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු 500ක් පසේ බුදුරණුනි එක පසේ බුදුනම නිරෝධසමාපත්තිය සම සම්බන්ධයෙන් නිරෝධසමාපත්තිය සම්බන්ධයෙන් ඒ නැගිටලා යෙදීන් වරිණා මෙතන එල්ලකින් යෙදීන් පේන්නේ නැහැ මාකට ඇවිල්ලා ඉඳගෙන පඩින්න වැඩිහාම සිතානන්ට දකින්න ලැබෙනවා මේ පසුබිම තමයි. මේ මේ අතීත වල පසුබිම කරනවා දැක්වම අඳුර ගන්නකොට එහෙම හිතන්න එපා. අනම කිසිවකද තමයි උන්වහන්සේ වඩින්නේ. ඉතින් සිතානන්ට හිතෙනවා හොඳ අවස්ථාවක් උදා වුණා. මේ වේල කෑවක් මැරෙනවා. ඉතින් මේ වේල කාල මැරෙන එකයි. නොකාම මැරෙන එකයි අතර පොඩි වෙනසක් තියෙනවා. එහෙම ඉතලා කියනවා ඔය වත්සලිය හය කොටසකට බෙදන්න. බෙදලා මගේ කොටස මේ මන්ත්‍රණ ගන්නේ. බිරිඳ කියනවා බිරිඳේ කොටසක් දෙන්න. පුතයි පුතාගේ භාර්යාව ඒගොල්ලන් කොටස් දෙන්න. මිනිවිලි 16යි පූජා කරනවා. මුළු හැමියෙ පූජා කරනවා. හා. පූජා කරාම පස්සේ බුදුරුන්ගේ ආවේනික පුණ්‍යානුමෝදනා දාතාව කියන ඉතිකං පස්සෙන් කියන ඉතිමේ පරිච්ඡේදය. කෝලින් කුතිකං පස්සා සංගෝ සංකසියතාවේ දේශනා කරනවා. නිචිතං කියන්නේ කැමති ආකාරය. පස්සිතං කියලා කියන්නේ ප්‍රාර්ථනා කරනවා. තුයිහං කියන්නේ කොතන? ඉච්ඡිතං පස්සිතං තුයිහං. චිත්තමේව සමිච්ඡති. කියලා කියන්නේ කල් නොයව සාර්ථක වෙනවා. සමුද වෙනවා. සමාදව කරනවා. සබ්බමේව සමිච්ඡති. සියල්ලම පූර්යන්තු චිත්ත සංකප්පා කියන සිතේ සංකල්ප සිතේ කියන අදහස් පරිපූර්ණ වෙන්නේ හන්දුව පන්වසිය කරගෙන කියන්නේ පුර පසලොස්සකදා මඟ පිරෙනවා වගේ. උන්වහන්සේ දානය මහත්ඵල වීම සඳහා පසුසිත වඩා ශක්තිමත් කිරීම සඳහා අනුග්‍රහ කරනවා. ඉර්ධියෙන් තේන්න වඩින අහසට නැගෙනවා. ආසන නැගලා ඉන්දියක් පානවා ගන්ධමාදන පර්වතයට ගිහින් 500ක් පසේ බුදු සමග මේ දාණය බෙදා ගන්නවා මොවුන්ට පිළිවිසින් දෙන්නේ. ඉතින් ඒ දාණය නරඹුනේ ඉන්නකොට ඉතින් මොහොත බලවත් පිළිසක් ඇති වෙනවා. අනිත් කාරණය තමයි උන්වහන්සේලාගේ පිළිගියු මේ සිටුවරුන්ගේ ශ්‍රද්ධාව නිසා ඒ ගෙනියන බත් ප්‍රමාණය 500ක් පස්සේ බුදුරන්තුන් සෑහෙන. ඊට පස්සේ මේ දාන ඉවරලා දැන් හවස් වෙනකොට නැවත බඩගිනි. මරෙන්න විතර කොහොමද කියන සංවේදනය? බඩගිනි වැඩි වුණා. බිරිඳල කියන අසුතවර හැලිය අදියවත් උතුරලා නැත කරන්නේ. සිටු බිරිඳ හොඳටම දන්නවා Taman අදිය හුරුලා තමයි දන් දුන්නේ. උතුරු කරගන්නේ නැතුව. නමුත් ස්වාමියාට දෙන ගෞරවය නිසා බලන්න කියපු නිසා ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලුවම ඉතින් පිටින් දෙන්න. ඊට පස්සේ ගෙනහල්ලේට බෙදුවාම ඉවරයි. ඊට පස්සේ මුල් රටකම උගන්වන්න. ඊට පස්සේ මේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා එහෙම නොඑක ආත්ම භාව ලකින් කරලා බුදුරජාණන් වහන්සේ කාලයේහි මගධ දේශයේ උපදුනාම ඒ සුතුවරයා අසුපුතු හදලා වහලේ නැතුව හොඳට සුවඳ පැනින් නාලා පිරිසිදු වෙලා අහස දිහා බැලුවහම අහසින් වත්හැල් හැදිලා තියෙනවා. සියලු අටකොට පිළිද වගා කරන්න අවශ්‍යයි. ඒ බිරිඳ යම් කිසි එක ප්‍රමාණයක් අරගෙන බත්හැලියක් උයලා ඒ බත්හැලිය ළඟින් ඉවත් වෙන්නේ නැත්නම් ඒ බත්හැලියෙන් ඕනතරම් පිළිසකට බෙදන්න පුළුවන්. බත්හැලිය වෙන්නේ පුතා දහසකින් මැදි පියල්ලක් අරගෙන ඒ කියන්නේ වන්තහවණු දහසක් ඔක මල්ලකට අරගෙන 16න්ට වැටුප් දෙන්න සම්කරුවන්ට වැටුප් දෙන්න පටන් ගත්තොත් එතනින් නැගිටිනවා මේ සල්ලි මල් ලක්ෂකටද ලක්ෂ ගානකටද බෙදුවේ කියන ප්‍රමාණයක් නෑ ඕනකම් දෙන්න. පුතාගේ බිරිඳ එක බීජ ප්‍රමාණයක් අරගෙන දුන්නොත් ඕන තරම් එක් ප්‍රමාණයක හිතවන්න පුළුවන්. 16ක් එක නගුලක් අරගෙන හැවහම නගුල් 1000කින් හනවලු හන්න පුළුවන්. මේ ආශ්චර්ය කරුණු පහක් එක්ක මේ පුදුම මේ බුද්ධෝත්පාද කාලේ වෙන්නේ. බිම්බිසාර රජුන්ට මේක ආරංචි වෙලා බිම්බිසාර රජු යනවා ඒක බලන්න. මොකද මේක රජුරුවක් දන්න දෙයක් නෙමෙයි. පිළිගන්න පුළුවන් කරාවුත් නෙමෙයි. දැන් කිව්වත් කවුරු පිළිගන්නේ නැහැ. කොහොමද පිළිගන්නේ පිළිගන්නේ. මෙන්න මේ නිවස තමයි නිසාකාව කියන්නේ. අන්ත භෝගී සිටුව. එහෙම කර්ම කියන්නේ බොහෝ ටික දෙනා. එහෙම කර්මයක් නැත්නම් තියෙන තැනේ හැටියට ලැබෙන දෙයක් තමයි සම්මෝහ. ඒක කර්මයේ හැටි කරනකොට කොහොම කළත් පළදෙනකොට ඉන්න රටේ හැටියට ඉන්න කාලේ හැටියට ඉපදලා ඉන්න සත්ත්ව කොටසේ හැටියට තමයි ඒක පළදෙන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ දැන් මේ බණ ඇහුවට බණ අහනකොට ප්‍රීතියක් ඇති වුණාට විතරක් මේක අපිට ඕන දේ සිද්ධ වෙන්නේ. අපි ඇත්තටම යන්න කැමතිද ඔය කියන හොර දැනගන්න. හොඳ නැති ඉපදෙන්නවත් නැහැ. මොකද මේ ජීවිතේදී නිවන් දකින්න බැරි වුණත් දිවි ලෝකුණත් නිවන් දකින්න තියෙන අවස්ථා වැඩි මේ කාලේ. ඒක බුදුරජාන් වහන්සේගේම වනහපු සම්මාසලගෙන් වනහපු දෙවියෝ ඉන්නවා. ඒ දෙවියන් මතකේ අදුවක් ආවොත් සෝවාන් සකදාගාමි දෙවියෝ ඉන්නවා. අනාගාමි අරහත් බ්‍රහ්මයෝ ඉන්නවා. මේ දිවි ලෝක බ්‍රහ්ම ලෝක විදුණා කියන්නේ කිසි අපහසුයක් නැහැ නිවන් දකින්න. මේ කාලේ සමහර කියනවාගේ දිවි දෙවියන්ට හිං කරන්න බෑ කියලා එකක් බුද්ධ ධර්මයේ කොහෙවත් සඳහන් වෙන්නේ. මනුස්ස ලෝකයට වඩා දෙවියෝ බ්‍රහ්මයෝ තමයි නිවන් දැක්කේ කියලා දේශනා කරලා තියෙනවා. මේ හැම තැනම දේශනා කරලා තියෙන්නේ සමහර පුද්ගලයෙක් කියන දෙවියන්ට පින් කරගන්න බෑ ඒක අපි පින් කරනවා බලන්නේ. පින් කරලා පින් අනුමෝදන් කරනකම් බලන් ඉන්නවා කියන්නේ ඒකයි. ඒකින්ද නෙමෙයි. පින් වල වටිනාකම දන්නයි පින් හොයනවනේ. කවුරු හරි මහා ධනවතෙක් හිටියොත් එම ඒ ධනවතාට අපි ගිහිල්ලා කිව්වොත් කවුරු කියලා කෝටියක් දෙන්නම් කියලා එපානේ. එපා කියන්නේ නෑ ඒක සල්ලි දවස් නෑ වඩාන්නේ. එහෙනම් ඒ ටිකක් දෙන්නේ කියලා. ඒ වගේ තමයි දෙවියෝ අපෙන් පින්නන්නේ. සම්මාදිට්ඨික දෙවියෝ. අඩුපාඩු තියෙන ඇති. මේකෙන් කීප දෙනා. පරිහරයක් කියන්නේ එහෙම අමාරුවක්. සමන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට අවශ්‍ය කාලයේදී නිවන් දකින්න. අවශ්‍ය කාලයේදී අවශ්‍ය විදිහට නිවන් දකින්න තරම් සම්මඟ ප්‍රතිපදාව ශක්තිමත් දෙයක් තමයි ඊළඟ කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ධම්මෝ හරිමෝ මහාන වෙන්න ඕන නිවන් දකින්න. නමුත් උන්වහන්සේ මේ ශාසනය සෝවාන් වෙන්න උදව් කරනවා. මේ ශාසනය සකදාගාමී වෙන්න උදව් කරනවා. අනාගාමී වෙන්න අරහත් වෙන්න උදව් කරනවා. දැන් විශාකාවට බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ සෝවාන් වෙලා මදි රහත් වෙන්න ඕනි කියලා අනිවාර්යෙන් බල කරන්නේ. ඒ ඒ පුද්ගලයා තම තමන්ට කැමති ප්‍රමාණයෙන් නැවතිලා තියෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ අදුම කරන සෝවාන් වෙලට ඊළඟට මොනවානවත් ගන්න. ඒ සමහර පුද්ගලෝ ඉදිරි ශාසන වලට යන්න කැමති. අසූ මහා ශ්‍රාවක වෙන්න, මහා ශ්‍රාවක වෙන්න, අග්‍ර ශ්‍රාවක වෙන්න, පසේ බුදුන් යන ආදී වශයෙන් බුදු වෙන්න පාව උත්සාහ පුද්ගලෙ ඉන්නේ. බුදුහාමුදුරේ ඒ පුද්ගලයන්ට එහෙම වෙන එක හොඳ නැහැ කියලා දේශනා කරන්නේ අර දකින්න හම් වෙනවලු. සංසාරයෙන් මේක හොඳ නැහැ තමයි. බුදු වෙන එක හොඳ නැත්තම් අපි අද වණකියා කතා කරන්නේ අපි අද මේ එකර වෙන්න හදන්නේ මොන හේතුවකින්ද? කවුරුහරි කණින් නිවන් දැකපුවද? නැහැ. උතුම් බුදුරජාන් වහන්සේ මහා කරුණාව නිසා බුද්ධත්වයට ලැබලා මේ ධර්ම දේශනා කරන්නේ. ඉතින් කවුරුර කියලා බුදු වෙනවද නැහැ කියලා ප්‍රශ්නා කරනවා. එහෙනම් බුදුරුන්ට නින්දාවක් නේ. බුදුන් සරණ ගියා කියලා ඒ කටින්ම බුදුරුන්ට නින්දා කරනවා. අපි මේ ගමන යනකොට ආර්යවාදේ නොකර ඉන්නෝ. උතුම් පුද්ගලයන්ට සත්පුරුෂයන්ට මහා සංඝයා වහන්සේට අගෞරව නොකර ධර්මයේ අනුන් Tamanට හිතන්න පුළුවන් කියලා හොයාගන්න ඕනේ. මේක හොයාගන්න තියෙන එකම ක්‍රමය තමයි ධර්මය හදාරන්න. උතුම් වූ ආර්යයන් වහන්සේලා මහා සංඝයා වහන්සේලා මේ ත්‍රිපිටක සත්‍යධර්මය අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ නිකම්ම අහකදාන්න නෙමෙයි. මේකෙන් අපිට ප්‍රමාණයක් දේශනා කරලා තිනවා. අපිටම සුදුසු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණය මේ පොත්වලින් එළියට පනින්නේ නැහැ. මේ පොත්වලින් එළියට ඉතින් පනින්නේ නැහැ. අපිම හොයාගන්න ඕනේ. එහෙම නැත්නම් අඩු ගානේ සාකච්ඡා කරන කෙනාට ගිහින් සාකච්ඡා කරනවා අඳුම ගන්න. එහෙමත් නැත්නම් අපිටම කැමති ආකාරයකට මම සමහර කියන මම බයිත්‍රි භාවනාව කරනවා. ඉතින් නරකද නේ? කිසිම කවදාවත් සමහරලාට මෛත්‍රී භාවනාව පුද්ගලයාට දවස් දෙක තුනකින් හරියනවන්න පුළුවන්. සමහරට අවුරුදු දෙකකින් නැත්නම් අවුරුදු 30 දෙකකින් හරියනවන්න පුළුවන්. සමහරලාට ජීවිතේම හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් Tamanටම කැමති ආකාරයට නිවන් දකින්න ඉස්සම මෙහෙමයි ඉරනවා. මොනවාවත් ගන්න. සමර්ථන මොන දේශනාව. ඉතින් දෙන්නක්වත් කියන්නේ විදර්ශනාවෙන් පුළුවන්. නමුත් විදර්ශනා වඩලා විදර්ශනා ඥාන මට්ටමකට වඩන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ වෙනස් වෙන්නේ. විදර්ශනා ඥාන වලින් අවබෝධ වෙලා අර්ථය සහ ධර්මයේ සම්පූර්ණ නෑ මෙන්නනේ දැන් ඕගොල්ලන්ට තුන්තරා භෝගේ ප්‍රශ්නයක් නෑනේ. දැන් තියෙන්නේ බුදු වෙන්න හිතන්නෙත් නෑ, පස්සේ බුදු වෙන්න හිතන්නෙත් නෑනේ. ඔව් දැන් රහත් වෙන හිතන්නේ නෑ මම නවා හිතන්නේ රහත් වෙන හිතන්නේ කියලා. එහෙමනම් කොයි ආකාරයෙන් රහත් වෙන්න කියලා ඉස්සර කල්පනා කරන්න. මේ රහතන් වහන්සේලා ඉන්නවා සුස්ක විදත් රහතන් වහන්සේ කියලා. නමක්. උන්වහන්සේ උන්වහන්සේගේ නිවන සාදාගෙන තියෙනවා. සාක්ෂාත් කරගෙන තියෙනවා. නමුත් අනුට අවබෝධ කිරීමේ ශක්තිය අවමයි. ත්‍රිපිටක දරහාඳුනමක් කරන්න කියන්න බෑ. මම කියන්නේ ත්‍රිපිටකේ පැත්තෙන් නෙමෙයි මම කියන්නේ. ත්‍රිපිටකේ පැත්තෙන් කියනවා නම් හොඳ ත්‍රිපිටක දහ ආතුවාටිකා දරන හාමුදුරුවමකට සමාන් නිවන් දකින්න නැතුව වුණත් අනික් කෙනෙක්ව නිවන් දකින්න තරම් ධර්ම දේශනා කරන්න පුළුවන්. ඒකනේ බුද්ධ සාමුදුරු අතුවලියදී අතුවාචාරින් වහන්සේලා ගොඩක් තමන්ගේ නිවන ප්‍රාර්ථනා කරන අය. ධර්මපාලාචාර්යතුමක් එංගලියල තියෙනවා. උපසේන ආචාර්යතුමක් එංගලියල තියෙනවා. හැම දවසම මේ අටුවාචාර්යතුමන් අතර බොහෝ ගණන මේ රහත් වෙලා කියලා සඳහන් වෙන්නේ නැහැ එතන. එතනදී සුෂ්ක විදර්ශක රහත් භාවයෙන් රහත් වෙනවද? එහෙම නැත්නම් ත්‍රිවිද්‍යා සහිතව ත්‍රිවිද්‍යා කියලා කියන්නේ පුබ්බේ නිවාසානුස්සති සුතුපපාත ආසවක්ක කියන තුන. මේ බල සහිතව ඉපදුනහම මැරෙන උපදින සත්‍යය බලන්න පුළුවන්. තමන්ගේ පෙර ආත්ම බලන්න පුළුවන්. නැත්නම් තමන්ගේ පෙර ආත්ම බලන්නත් බෑ. රහත් වුණා කියලා. සමහර දැන් මේ දවස්වල භාවනා කරන අය නම් තමන්ගේ පෙර ආත්මය කියන්නේ. නෙමෙයි දැන්. මේ කියන විදිහට රහත් වුණත් පෙර ආත්මය කියන්නේ. තේරෙනවද? එතකොට ඊට වඩා දැන් මේ බල තියෙනකොට දිවස තියෙනකොට ඉතින් කේසී කෙනෙක්ගේ බණ කියන්නේ ලේසියි. ඒ වගේ ෂඩබින්ඥා සහිතරහතන් වහන්සේ කියන්නේ දැන් අභින්නා දීප චක්කු දීප සෝත ඒ දිවිද මනෝමය ඥානදේශ අභින්ඥා කියන රහතන් වහන්සේ උන්වහන්සේලා තමයි අහසින් යන්නේ ඔය දේවල් කරන්නේ දිවිද මිත්‍යා හරහා යනවා පොළොවකින් ගලන අනාත්මය එක එක දේවල් එක එක මට්ටමකට කරන්න පුළුවන් ඊට තුලින් තමයි සීපිලි සිඹියාපත් මහ රහතන් වහන්සේ සීපිලි සිඹියාපත් තුන එකට ගෙන ඉගෙන ගන්න ඕනි කියලා කරන්නේ නමුත් ඉගෙනගත්ත දේ දන්න දේ වචනයක්වත් වරදින්න නැතුව ව්‍යාකරණ වරදින්න නැතුව දේශනා කරන්න පුළුවන්. ඊට උඩින් යනවා නම් ඉතින් සාසන වලට යනවා නම් අද්දස් නපු මහ ශ්‍රාවක අද්දස් ශ්‍රාවක බෝධින් වලට යනවා. ඒවා කොට දුර ගමන දැන් ඔය දුන්තරා බෝධිය කියලා අදහස් කරන්නේ නැත්නම් ඒ ගමන සාත් බෝධිය. ඔව්. දැන් මේ කියපු ක්‍රම වලට සුෂ්ක විදර්ශකද ත්‍රිවිද්‍යා ප්‍රාප්තික සඩවිඤ්ඤා සහිතද එහෙම නැත්නම් සිපිලිසි ව්‍යාපද්ද කියන එක ක්‍රම හතරකට කරන්න පුළුවන් කියලා තියෙනවා. සුඛාපටිපදා කික්ඛා විඥා. කියලා තියෙන්නේ සපසයිද ප්‍රතිපදාවෙන් වහවහ මාර්ගඵල ලැබෙන ක්‍රම. කොහොමද කරුත් හඳුරන්නේ? නැත්නම් බාහ්‍ය දාර්ශනිකය. බාහ්‍ය දාර්ශනිකය පෙරුණාවි. එහෙම නැත්නම් මහා කප්පින පෙරුණාවි. වචන කිම්පැක් කරුවා. සඳහන් දේශනා කරුවා. ඒක ඵලයකට එනවා. තව ධර්ම දේශනාවක් ඇහුවාම ඒ වෙලාවෙම හෝ තව ටික වෙලාවක අනාගාමී වෙනවා රහත් ඒ විදිහට සැපසහිත ප්‍රතිපදාවයි. අද තියෙන විදිහට භාවනා කරන්නේ නැතු වහ වහ මාර්ගඵල ලබන සැපසහිත ප්‍රතිපදාව ඉක්මනින් ඉක්මනින් ලබන. එහෙම නැත්නම් සැපසහිත ප්‍රතිපදාව සුඛා ප්‍රතිපදාව දන්හා බිත්ති. ඒ කියන්නේ සැපසහිත ප්‍රතිපදාවේ කල් ගිහිල්ලා නිවන් ලබන. හරියට විසාකාව වගේ නැත්නම් අනේපිටික චූමාව. එහෙම කියනට වඩා හොඳ උදාහරණය තමයි සුද්ධෝදන රජුගේ. සුද්ධෝදන රජුගේ පළවෙනි ධර්ම දේශනාව අහලා සෝවාන් වෙනවා. ඊට පස්සේ ධර්ම දේශනාවක් අහලා සෝදාගන්නවා. කාලයක් ගිහිල්ලා ධර්ම දේශනාවක් අහලා අනාගාමී. මරණාසන්න කාලේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරා අරහත් පත්තර පිරුම්පා. මහානෙන්නේ. එහෙනම් අරහත් පත්තර පිරුම්පා. එහෙම නැත්නම් සික්ඛා විඥා කියලා කියන්නේ සංකතිය මාත්‍ර කියන කෙනෙක් පුළුවන්. සංකතිය මාත්‍ර කියලා කියන්නේ රාමතින් සවාදවලන සහිත ඇතා පිට ඉඳද්දි කියන බණහල එහෙම කරාත් ප්‍රාණින්දේ නරකින් දැවද උග්ග සිටුතුමා කියන්නේ අනාගාමී වංශ කෙනෙක්. රා බීලා ඉන්නේ. ඉතින් උන්වහන්සේගේ ආශ්චර්ය කරුණු කියන්නේ මොකද? බුදුහාමුදුරුවෝ දැක්ක ගමන් රාමත් හිතුනේ. අබ්බාහය කියලා. දුටු පමණින් සද්ධා වැටුණා. ඒක පවෙන අස්තර කරනවා. මෙන්න උයනේ ස්ත්‍රී පංචකාමයේ සතුරු වෙවි ඉන්නේ නේද? ස්ත්‍රීන් සහ නෑ නෑ නිකම් පුතක් යන කාලේ සතුට වෙවි ඉන්නේ. ඒ වෙලේ තමයි බුදුහමඳුර වඩින්නේ. පළමු දර්ශනයෙන්ම දැකලා රාමතත් නැතුව ගිහිල්ලා පළමු දර්ශනයෙන්ම සද්ධා වැටෙනවා. වෙනවා. පැහැසිත ඇති වෙලා පළමු බණෙන්ම අනාගාමී. අංගුත්තර අටක නිපාතේ. උග්ග සූත්‍රයෙන්. වේසාලික උග්ග හත්ගාම උග්ග කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ වගේ සුඛාය පරිපද ඒ කිප්පා විඥා උදාහරණය. يعني සපසයිත ප්‍රතිපදාව ඉක්මනට. දුක්ඛාය පරිපද කිප්පා විඥා කියලා තව උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ සීල් ගන්න ඕන, සිල් රකින්න ඕනේ ලොකු සිල් රකින්න ඕනේ භාවනා කරන්න ඕනේ නමුත් අභිඥා ලැබෙන්න ගත්තාම සෝවාන් වම්ම සකදාගාම වෙන කල් නොයව සෝවාන්ලා ටික දවසකින් හෝ ටික වෙලාවකින් හෝ අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් දුක්ඛාපද කිප්පාවිච්ඡා කියන්නේ දුක්ඛාපද කිප්පාවිඥා කියන්නේ හරියට සෝන පොලිසාමුදුරුවෝ සෝන පොලිසාමුදුරුවෝ ජීවිත කාලයම කකුල විම තියන්නේ නැහැ. යටිපතුලේ රෝම කූපක් තිබ්බා කියනවා. උන්වහන්සේට කකුල බිම තියන්න තරම් කර්මයක් කරලා නැහැ. ගියේ ඉඳදී ඒ නිසා කකුල බිම තියනවා කියලා කිව්වොත් එම වටේ ඉන්න කට්ටියගේ ඔලු පැලෙන්නවලු. කොහොම බූතුරුණු දින්නේ. ඒ හින්දා ඒ නිවසේ දාසයන් ලව්ව වැඩක් කරගන්න දහන්නේ වගේ නෑ කියනවා. කකුල බිමින් තියනවා කියලා ඉතින් කියන්නේ. එහෙමයි සඳහන් වෙන්නේ. ඔව් උන්වහන්සේගේ ආහාරය ලක්ෂයක් වටිනවා එක වේලක්. ඒ ආහාරය හදන්නේ යකඩ දැල් වලින් අට කරපු කුඹුරු යායක. ඒ කුඹුරු යායට වතුර දාන්නේ සුවඳ පිරුණු සුවඳ කවපු වතුර. සුවඳ හැල් જાතියක්. බවන්. කුරුල්ලෙකුටවත් වහන්න බැරි වෙන්නේ යකඩ දැල් වලින් වහන කියලා. ලෝඩලින් වහලා තියෙන. රජුනවත් අනුභව කරන්නේ ඒ වගේ ආහාරය. ඒක අඳුරගන්නේ දීව පණිතුමා බුදුරජාන් වහන්සේට සුළු රෝග, මහා රෝග, මධ්‍යම රෝග, මහා රෝග කියන සියල්ලම නැති වෙන්න විරේක බේතක් මල් තුනකට දාලා දෙනවා. බේත් ජාති තුනක්. පළවෙනි මල ආග්‍රහණය කරාම දහසරයක් විරේක වෙනවා ශරීරයේ තියෙන මහා රෝග උත්තුම නැති වෙනවා. දෙවෙනි මල එක සැරයක් ආග්‍රහණය කළාම දහසරක් පෙර ඒක යම් මධ්‍යම රෝග ඔක්කොම නැති ශරීරය. තුන්වෙනි මාලයක සරක් ආග්‍රහණය කරාම දහසරක් පෙර ඒක වෙන ශරීරය තුන සුළු රෝග ඔක්කොම නැති. ඉතින් බුදුරජාණන් වහන්සේ 30සරක් පෙර ඒක වෙන. ඒ 30සරක් පෙර ඒක වුණාට පස්සේ අතිශයින් සියුම් ආහාරයක් තමයි ඊළඟට වැළඳීම සුදුසු. ඉතින් විශාකාව වෙනම ආහාර පිළියෙල කරනවා අනිත් තුමා වෙනම ආහාර පිළියෙල කරනවා කොසල් රජු වෙනම ආහාර පිළියෙල කරනවා සුදුසුම ආහාරය ගෙන්නේ මුගලන් මහරහතන්. උන්වහන්සේ කල්පනා කළ බැලුවාම මේ සෝන සෝලිවිසන සිටුවරයා. ඒ සෝන සිටුවරයා අනුභව කරන ආහාරය තමයි සිව්. මේ සෝන සිටුවරයා ආහාර වළඳන වෙලාවේ මාලිගාවේ හත්වෙනි මහලේ උඩ තට්ටුවේ තමයි එතෙන්ට අහසින් වැඩම කරලා වැඩ ඉන්නේ. සිටුවරයා ආසනයක් පනවලා දානෙ බෙදලා. දානෙ පිළිගන්නවට පස්සේ මුගලන් සමුදුර යන්න හදනවා. දැන් හිතුවම යන්න එක වලගන්න එක. එහෙනම් බුදුහාමුදුරන්ට වෙනවා. ඒකට කියන වහන්සේ වලගන්න බුදුහාමුදුරන්ට ආවද වලගන්න. එසුනම්ට වලගන්න. නැවතාල් බුදුහාමුදුරන්ට විතරයට පස්සේ එන්නේ ආදී. ඉතින් මේ වෙලාවේ මිසාකාව අනේ බුදු කුමාර කොසල් රජුමා වගේ තම තමන්ගේ ආහාර දාණය අරගෙන එනකොට මුගලන් හමුදුත් පස්සෙන් ගලනකොට එතෙන් ඇවිල්ලා පාස්සේ විවර කරපු ගමන් ජීතවණියම සුළු. ඒක කොසල රජතුමාට ලොකු ආසාවක් ඇති වෙනා මේ මොකද්ද කියලා නේද? ආහාරය පිළිබඳ ලොකු ආසාවක් ඇති වෙනවා. ආනවා දිවි ලෝකෙින්ද ගෙනාවි කියලා. ඒක කියනවා නෑ මහරජ ඔබගේ රාජ්‍යයේ මේ සිටුවරෙක් ඉන්න සිටුවරගේ ආහාර දෙන්න. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ ප්‍රමාණයක් රජුරන්ට අයින් කළා තමයි වළඳන්නේ. ඒකත් එක්තරා හේතුවක් නිසා රජු ඒ ආහාරය වළඳුවාම ඒ සිටුවරට එන්න කියලා යනවා. මේ විදිහට ඒ රජු ඒ ආහාරය වළඳලා සිටුවරට එන්න කියලා හායි දැකනවා. ඒකම කීකිතේ දහස් ගණන් අපි සම්පතෝ නිදාසෝ ඇවිල්ලා ඉතින් ආය යන්නේ බුදුම දුක්කට පස්සේ අකුලක්ෂයක් පෙරදුරු කෙනෙක් ආයෙ එහෙම මානේ මහණුනාට පස්සේ අරතුරු බල දෙන්නේ අදී නියම කියලා හැවිදි. ඊට පස්සේ භාවනා කරන්න කියලා දවස් 7ක් එක දිගට සක්මන් කරනවා. කකුල් පැලෙනවා. එල්ල ලේකල් ඊට ගණිත කියලු ගමන් කරනවා. සක්මන් කරලා අන්තිමට මට ආනන්දමය කරන්න බැහැ. සූර්ය අරුණා කියලා ඒ වෙලාව වුණාඳුර පාරේ. ආවෙලා උන්වහන්සේට වීණාවේ උදාහරණයක් හීනා තතු හීනාවේ තත වැඩියෙන් තද කරත් හඬ එනවලු බුරුදුරත් හඬ එනවලු කියලා අන්න ඒ වගේ ප්‍රමාණයකට තියෙනවනේ නියම හඬ ගන්න ඕන විවිධ කෙනෙකු සමෝධියෙන් ඒ ධර්ම දේශනාවත් එක්කම රහත් ඒ වගේ වීරවන්තයෙක්ගෙන් අග්‍ර උන්වහන්සේ සෝමාකාව ආරද්ධ වීරයාණන් අතු අරමණලගේ වීරය ඇති වුණා අතු මේ ආකාරයට උන්වහන්සේ අරහත් ලැබුණා. මේ ආකාරයට අරහත් ලැබුවා ඉන්නවා. අමාරු ලෝම අමාරුයි. දුක්ඛාවට බල ගන්ධා විඥා කියලා කියන්නේ සමහර ආමුදුරු අවුරුදු 10ක් 15ක් භාවනා කරලා තමයි ආරම්භට ගිහින් භාවනා කරලා පුළුවන්. තව අවුරුදු 10ක් 20ක් භාවනා කළොත් මාර්ග බුදලා. මේක මේකට ප්‍රශ්න. ඉතින් සමන් කරන්න ඕකෙන් මොන ක්‍රමයකද කියලා කාරණේ ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව තමයි වැඩ කරන්නේ. ඒ අනුව පුණ්‍ය කර්ම කළොත් ඒ පුණ්‍ය කර්ම වලින් පුළුවන් කියලා අපදාන පාළිය පැහැදිලි. අපදාන පාළිය අපිට පැහැදිලි වෙන්නේ ඒකයි. ඒ තමන් කැමති ප්‍රමාණය කොහොම වුණත් ඒ ප්‍රමාණය සිද්ධ වෙන්න ඇති තරම් කර්ම කරනවාද කියන එක ඊළඟට. අමුතු කාරණේ වෙන එක. යන්න හිතන් ඉන්න තැන යන තැන දෙකක්. අන්න ඒවා තීරණය කරගෙන මම මොන සීලයද රකින්නද පන්සිල් හිටියාම ඇද්ද අත්සිල් රකින්නත් ඕනද නැත්නම් හැමදාම අටසිල් රකින්න ඕනේද නැත්නම් දස සීල්ම රකින්න ඕනේද නැත්නම් සාමයේ තත්ත්වයටත්පත් වෙන්න ඕනේද නැත්නම් උපසම්පදා වෙන්න ඕනේද කියලා ඉතින් එක එක මාත් දුසාංග දරන්න ඕනේ ඒක තමයි තීරණය කරගන්න ඕනේ යන්නේ මොකද සුෂ්ඨ උදාසකව රහත් වීම තමන්ගේ රහත් භාවය ලබා ගැනීම ප්‍රමාණවත් වුණාට Tamanට ඕන නම් Tamanගේ පෞලි ඥාතියින්ව ගොඩගන්න. ඒක වෙන වෑයමක් දරන්න එක අමතර වෑයමක්. Tamanගේ මිත්‍රයන් ගොඩගන්න. ඊට වඩා මහත්. ඒ වුණේ මට අඩු ගන්න 100ක් 200ක්වත් ගොඩ දා ගන්න ඕන කියලා හිතන කට්ටියක් ඉන්නවා. හැමෝම හිතන්නේ කියලා නෑ. මේ හිතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට නින්දා කිරීමකුත් නෑ. මොකද Tamanට දවසක් පුදුම නින්දා කරන නිවන් දැකන කියලා මන්නම් අහලා නෑ. මම මේ වෙලක් නැතුව ඒකෝ කියලා සූත්‍රය වගේ තියෙන සබ්‍රහ්මචාරීන් කෙරෙහි කිපෙන්න හොඳ නැහැ ගැටෙන්න හොඳ නැහැ කිය. ගැටෙන්න නැතුව යන්න ඕන. තමන් යන බෝධිය හොඳයි කියලා තමන් හිතුවට අනුන් යන බෝධිය හොඳ නැහැ කියලා හිතන්නයි දෙයක් නැහැ. නින්දා කරන්නයි දෙයක් නැහැ. තමන් යන බෝධිය මොකද හොඳයි කියලා හිතාගන්න එක වෙන කතාවක්. නමුත් වෙන වෙන විදිහට නිවන් දකින්න කරන තියනවා කියන එක අසුමාසාවකෙන් ගොඩ බැරි හැදිලි වෙනවා. මොකද උන්වහන්සේ රසුමා ශ්‍රාවක වෙලා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලද නම් සරුවත් හාමුදුරුවෝ නිදිපාන්නේ කාටවත් කියන්නේ. මුගලන් හාමුදුරුවෝ නිදිපාන්නේ. දැන් බක්කුල හාමුදුරුවෝ කාටවත් ධර්ම දේශනා කරන්නේ. අවුරුත් මහාන කරන්නේ. එහෙම නැත්නම් සදිරවණිය රේවත හාමුදුරුවෝ කැලේට වෙලා ඉන්නේ. අරණවාසී. දවස් 15කට සැරයක් ඇවිල්ලා කාමක කුසල විතරයි ඉන්නේ. ප්‍රතිමොක්ඛ වල විතරයි ඉන්නේ. ඔව් ඒ වුණාට පින්දෝල භාරද්වාජ හාමුදුරු ආරණ්‍යෙන් ආරණ්‍යට පන්සලෙන් පන්සලට ගිහිල්ලා අහනවලු සිංහනාද කරනවලු චතුරාර්ය පිළිබඳව ගැටලුවක් තියෙනවනේ එන්න මම හිතන්නේ. ඒ වගේ අසුනා ශ්‍රාවකයන් අතරත් ප්‍රතිපදා විදි ගොඩක් තියෙනවා. බුදුරජාන් වහන්සේවත් තෙලස් සුල්තාංග දරන්නේ නැහැ. හැම වෙලාවෙම. මේ කාශ්‍යපාවුන්ගේ හැම වෙලාවෙම තෙලස් සුල්තාංග දරනවා. කාශ්‍යප හාමුදුරන්ට දැන් වයසයි දැන් ඇති නවත්තන්න කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කියලා තුන්වහන්සේ කියනවා. නැහැ පස්තුම ජනතාවට අනුකම්පාව පිණිස මම විකටම දූතාංග දරනවා. කවුරු හරි අත්මහවරු බුද්ධිල විදන්න පුළුවන් බුදුහාමුදුරුවෝ කියන දේත් ඇති නෑ කියන්නේ. ඒ වගේ. දැන් මේ බණ වලට තේරුම් දෙන ආකාරයට අපිට එහෙමත් හිතෙන වෙලාවට. අන්න ඒ වගේ අපි අවබෝධ කරගන්න ඕනේ මේ විවිධ මට්ටම් තියෙනවා විවිධ යන විදි තියෙනවා. නොයන විදි තියෙනවා. යන විදි අතරත් වෙනසක් තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් තියෙන්නේ නොයන විදි තමයි. ඒ අවබෝධ කරගන්න ඕන කාරණේත් ඒක තමයි. මොකද මම සෝවාන් වෙන්නයි කැමති කියලා කිව්වට ඊට කලින් කරගන්න වැඩ ගොඩක් තියෙනවා ඒක. ඉතින් මේ හින්දා සෝවාන් වෙන්න ඕනේ කියන රරටි ඉවර කරලා ඉවරලා. ඉතින් දැන් ඒක වෙන්නේ නැහැ. සමහරු ඉතින් ඉන්නවා මම 80 ශාවකෙක් වෙනවා කියලා. එහෙම හිතලා මල්ලි ටිකවත් අකින්නේ නැහැ. ඉතින් 80 ශාවකෙක් කියන නිවන් ගින්නන්නේ එහෙම නෑ. යම් කිසි පුද්ගලයෙක් මේ ජීවිතේ රහත් වුණත් ඊළඟ ජීවිතවල රහත් වෙන්න ඕන වුණත් ඒ පුද්ගලයාට එකම ප්‍රමාණයක් කරන්න වෙනවා. එක ජීවිතයක මහන්සිලා රහත් වෙන්න පුළුවන් නම් අසුමහා ශාවකයෙක් වුණත් මහා ශාවකයෙක් වෙන්න ඕන නම් ඒ වගේ ජීවිත ලක්ෂයක් කෝටියක් පෙරම් කරන්න නිකන් කම්මැලිකවට සිල්වත් වකින් නැතිදලා මේ අසු මහා සාග මහා සාග නේද දැන් කාලේ අපිට දකින්න හම්බ වෙන ගොඩක් පුද්ගලයෝ සියල්ලම කල් දාලා තියෙන්නේ ඒ කල් දාලා තියෙන්නේ Taman දැමෝ කරන්නේ නැහැ කියලා ඉතින් ඇත්තටම ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියනවනම් ඒගොල්ලන්ට ඒක ඕන වුණාම නිවන ඊට පස්සේ කල් දාන්න පටන් ගන්නවා ඒගොල්ලන් එහෙම නේද දැන් කියලා තියෙන්නේ මෙහෙම දැන්. මහබෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉඳද්දි හොරු 40කට බණ කිව්වහම එච්චර දුස්සීල හිටපු හොරු මුනි මරමින් හිටපු හොරු ඔක්කොම අතහැරලා එහෙම මහානවා. ඉතින් ඒ හොරු 40ට ඒ කර්මය බල දෙන්නේ කොහොමද? බුදු වෙලා ඉඳද්දි බුදුහාමුදුරුවෝ හම්බුනහම ඉතිහාසනයේම රහත් වෙනවා. වැඩි දුර යන්න ඕනේ නැහැ. ඒ මොකද කිව්වහම කියන එක ඒ වෙලෙම ක්‍රියාත්මක කරාගෙන. මම අද මේ දවසම කතා කරන්නේ කිව්වහම සිල්පේ ක්‍රියාත්මක කරනවා. ඉතින් සිල්පේ ක්‍රියාත්මක කරනවා කියලා හිතන් හිටිය පමණ ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් අඩු නඩුකම වෙනවද? කියන එක ආයි සැරෙන් සැරේ හොයලා බලන්න අද තියෙන අධර්මයේ රජයන සමාජයේ සිල් කැඩෙන්න තියෙන ප්‍රවණතාව තමයි. වකින්න තියෙන ප්‍රවණතාව. ඒ හින්දා බුදුගම් බලානවා වගේ යන්නේ. ඔව් පහතට කියන්නේ ගඟේ පහළ යනවා විතරක් නෙමෙයි ගඟ යටටත් යනවානේ. ගඟේ යනකොට මේ තීන්දුව කියන්නේ අතුරු උඩින් ඉන්නත් මහන්සි වෙන්න බෑ. හැබැයි ඒත් දැන්නේ පල්ලෙහාට. දැන් මේකනේ උඩ ඉඳලා ඉතරම් මදි උඩට තීන්දුව. නෑ නෑ කලින් ජීවිතවල රැකලා තියෙන තමයි ලේසියෙන් ඉඳලා වනහන්න කියලා තියෙන්නේ. වනහල නිවන් දකින්නේ කියලා මොකද දැන් ඒ ඥානයන් තියෙන්න බෑ තමයි. ඒ කියන්නේ කලින් ජීවිතේ දුක ගන්න මොනවද කියලා නැහැ. ජීවිතේ දුසංග රැකලා තියෙන අය තමයි මේ වෙලා තියෙන බණහරුවම දීලා තියෙන්නේ. ඒක අපාරේ දෙයක් රහත් වෙනවා දුක මොකාරන්නේ. වයනු දුරම් සිද්ධ වෙන්නේ දැන් මේ ජීවිතේ රහත් වෙන්න නම් අනිවාර්යෙන් දුසංග රකින්න ඕනේ නැහැ. රට බණහලක් පංච විකාශන සූත්‍රය අහලා තියෙනවා. බණහල රහත් වෙන්න පුළුවන්, බණහල රහත් වෙන්න පුළුවන්. අතීත කාලවල ගොඩක් කරපු අය තමයි කිසිම හතරක් නෙවෙයි දැන් බාහ්‍ය දාර්ශනික වගේ දැන් කීපයක් කියමු ගමන් රහත්. ඉතින් අනිවාර්යයෙන්ම රහත් වෙන්න අවම අවස්ථාවේ සම්පූර්ණ උනේ නැත්නම් රහත් වෙන්නේ ඒක කලින් ජීවිතවල කරලා නැත්නම් තමයි මේ ජීවිතේ කරන්න මෙහෙමයි. Tamanට ඒක දැනගන්න ඕනේ තමන් නිවන් දකින්න නම් කය පිළිබඳ ආසාවයි ජීවිත පිළිබඳ ආසාවයි අතරින්න. අතෑරලා බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තාම බුදුහාමුදුරුවෝ කියන විදිහටම අර බණහන එහෙන් පිටින්ම තමන්ගේ ඔක්කොම අතාරින්න කැමති වෙනවා. දූතන ඔක්කොම දරන්න කැමති වෙනවා. ඒ කැමති වුණාට කලින් දරලා තියෙන ඉන්නේ මහත්. එහෙම කලින් දරලා නැත්තම් ඉඩක්කල් ගිහිල්ලා තමයි හත්තු. ඉතින් තමන් එතරින්න පුද්ගලයාට තමන් කලින් කරාද නැද්ද කියලා දැනගන්න අදාළ නැහැ අතරුනේ. දැන් පටන් අරගෙන දැන් යනවා කියලා හිතා ගන්න පුද්ගලයා තමයි කොහොමද? ඉතින් ඒ පුද්ගලයා එහෙම හිතුවම කලින් කරලා තියෙනවා නම් ලේසියෙන් වෙනවා. නැත්තම් කලින් ගිහිල්ලා ඒ දෙකටම මුළු ජීවිතේ වුණත් බුදුහාඳුරු කියන විදිහට ඉන්න කැමති වෙන පුද්ගලයා විතර නාස්ති. ඒක ඒක දැන් අපිට හිතන්න අදාළ නෑ අර. දැන් අපි බුදුහාඳුරු කියන විදිහටම ඉන්න කැමති වෙනවා නේද? සද්ධාව බුදුරහා ඉන්නවා කියන්නේ. කියලා කියන්නේ එමනේ අපාරුතා තේසං අවතස්ස ద్వාරා කියලා කියන්නේ අන්න දැන් අමෘතයේ දොර ඇරලා තියෙන්නේ. යේ සෝතවන්තෝ පමුණ්ඩන්ත සත්තං අන්න දැන් ධර්මයේ ආහන්න කැමති අය සද්ධාව උදාහරින්න කියලා. අද්ධාව තමයි මූලික. අද්ධාව මූලික වුණාම හරි බුදුහාමුදුරු කියන්නේ ඒ විදිහ විශ්වාස කරාම තමන්ගේ මුළු ජීවිතේම අතාරින්න කැමති වෙනවා. තමන් කලින් ආසවුනේ මොනව කන්නද මොන විදියට කන්නද ආත් එක කතා කරන්නද ඒ ඔක්කොම අතාරලා ඉගෙන ගන්න කියේවා කරගන්න කියේවා ලබා ගන්න කියේවා ඔක්කොම අතාරලා ජීවිතය පතරනවා කියන එක තේරුම ලොකු තේරුමක්. මේ ඇඟ අතාරිනවා කියන්නේ ලොකු තේරුමක්. අන්නේ ඔක්කොම අතෑරලා අර බුදුහාමුදුරු කියන විදිහම මම මෙතෙන් ලෙන්නවා කියලා හිතන එක තමයි සත්‍යහාන්ත. ඔව් ඒ කියන්නේ බුදුහාමුදුරනේ ජීවිත පූජාවෙන් තමයි මාර්ගයෙන් පටන් ගන්න. එතකොට මහාට ඉතින් ඵලයන් කාලිකයි. බවාග්‍රහි පටන් අවීතිය දක්වා කෝටි ලක්ෂයක් සක්වලයන්හි වැඩ විසෙන්නා වූ සියලු සංඝා වහන්සේලාට සියලු ආර්යයන් වහන්සේලාට සියලු සත්පුරුෂයන් වහන්සේලාට নমස්කාර බවාග්‍රහි පටන් අභිවිචය දක්වා කෙලලක්ෂයක් සක්වලයන්හි සියලු සම්මාධිත්තිකයෝ සියලු සම්මාධිත්තිකයෝ අප සියල්ලෝම සිං රැස් කරගන්නා ලද ධර්ම දේශනාමය සහ ධර්ම ශ්‍රවණමය සාකච්ඡාමය තුන් කර්මය සහ අනිකුත් අප විසින් කරන ලද සියලුම පුණ්‍ය කර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඔවුන් පතන්නා වූ බෝධිකින් ඔවුන් පතන්නා වූ බෝධිකින් නිවන් ලබගනිවා එතෙක් නිරෝගී එතෙක් නිරෝගී සුවපත් වූ සිතකෝත්වා සුවපත් වූ සිතකෝත්වා සංසංකාගේ දුකින් ලබත්වා සංසංකාගේ දුකින් ලබත්වා සංසංකාගේ දුකින් වලත්වා සංසංකාගේ දුකින් වලත්වා සංසංකාගේ දුකින් දුක්වා සංසංකාගේ දුකින් දුක්වා කලක වේලාවක කලක වේලාවක බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නවා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්නවා බුදු දේශනය ආරක්ෂා කරගන්නවා බුදු දේශනය ආරක්ෂා කරගන්නවා මන ආරක්ෂා කරගන්නවා මන ආරක්ෂා කරගන්නවා සූපත් සූපත් සූපත් සූපත් සූපත් මේකදී සමකල්හි සම්මාදිට්ඨිය පිණිසද සමකල්හි සීලවන්ත වීම පිණිසද සමකල්හි සීලවන්ත වීම පිණිසද බාලයන්ගේ ඇසුරු නොලැබීම පිණිසද බාලයන්ගේ ඇසුරු නොලැබීම පිණිසද බාලයන්ගෙන් කිසිම බලපෑමක් ඇති නොවීම පිණිසද බාලයන්ගෙන් කිසිම බලපෑමක් ඇති නොවීම පිණිසද कल्याणी फैसलगी කල්යාමිකයන්ගේ විශේෂ අනුකම්පාව ලැබීමේදී කල්යාමිකයන්ගේ විශේෂ අනුකම්පාව ලැබීමේදී නිර්මල ධර්මයේ ඇසීම පිණිසද නිර්මල ධර්මයේ ඇසීම පිණිසද නිර්මල ධර්මයේ දැරීම පිණිසද නිර්මල ධර්මයේ දැරීම පිණිසද නිර්මල ධර්ම අවබෝධ කිරීම පිණිසද නිර්මල ධර්මය අවබෝධ කිරීම පිණිසද නිර්මල ධර්ම අනන්ත අවබෝධ කිරීම පිණිසද නිර්මල ධර්මය අනන්ත අවබෝධ කිරීම පිණිසද එක් වාසනාවේ ඒක වාසනා වේවා ඒක වාසනා වේවා ඒක වාසනා වේවා ඒක වාසනා වේවා සාදු සාදු